දෛ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි කවුරුත් දන්න පරිදි අපි තවත් සාමූහික කමඨාන් සුද්ධ කිරීමේ වැඩපිළිවෙලටයි සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙන්නේ පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගනිමු ඒ අතරමැද ආරාධනා කරනවා වෙන කාට හරි අවශ්‍ය නම් තමන්ගේ ප්‍රශ්න ප්‍රකාශන මත ඉදිරිපත් කරන්නයි කියලා අපේ ආර්දනාවත් එක්ක ලිඛිත ප්‍රශ්න සභාගත කරන්නයි කියලා මම අරවින්දගෙන් ඉල්ලා හිටිනවා. අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය ස්වාමින් වහන්ස මා සක්මන් භාවනාව ආරම්භුවේ ඔසවනවා තබනවා අරමුණෙහි සිහිය පිහිටුවාගෙනයි විනාඩි 15ක් පමණ වේලාවකින් පසු මටත් නොදැනී හුස්ම ඉහළ පහළ වැටීම අරමුණු වී සක්මන කිරීමට පෙළඹිනි. මීට වට කිහිපයක් කල විට සාමාන්‍ය ලෙස හුස්ම වැටෙන්නාසේ ආයාසයකින් තොරව සක්මන සිදුවිය. ආනාපාන සති භාවනාව වරහන් ඇතුලේ පර්යංක ලෙසම කයේ සැහැල්ලු බව පාවෙන්නක් දැනීම ඇති උනේ. මහත් වූ ස්වභාවයක් මත් වූ ස්වභාවයක්ද අවසාන භාගයේ දැනුණු අතර විනාඩි කිහිපයක් සිටගෙන නොසෙල්වී සිටීමෙන් සාමාන්‍ය තත්වයට පත් වුනේ. මහත්තුනේ මහන්සි වෙන්නේ. සයන්ස මත්තු ස්වභාවය. මත්තු. කලයුත්තේ කුමක්ද පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලමි. මේ සියලු දේ විනාඩි 30ක් 40ක් අතර සිදුවීම් වුවත් එය මාහට දැනුනේ පැය දෙක තුනක පමණ දීර්ඝ කාලයක් පරාසයක් ලෙසිනි. තෙරුවන් සරණයි. පසුදින අලුයම් කාලයේ සක්මනේ දීද මෙලෙසින්ම සිදුවිය. ඉතින් මේ වගේ භාවනාව ඉදිරියට යනකොට එහෙම නැත්නම් හිත ඉදිරියට යනකොට තමයි නොගිය ශේෂ්ත්‍රවල අද්දුන නොවිඳපු දේවල් විවිධාකාරයෙන් පේන්න පටන් ගන්නවා. ඒ හැම වෙලාවකම හිත චකිත වෙනවා, බය වෙනවා, පැකිලෙනවා, පස්ස ගහනවා. මොකද අර දන්න ශේෂ්ත්‍රයේ අරසාවක් දැනෙනවා. නොදන්න ශේෂ්ත්‍රයේ යනකොට අනිවාර්යයෙන්ම නිකන් කුරුළු පිටහට්ටක් ගින්නට ලං කෙරුවා වගේ උණු වෙලා පැකිලිලා පස්සෙන් පස්සට එන්න පටන් ගන්නවා. ඉතින් මේක දෙසරයක් තුන්සරයක් කරලා බලන්න ආයෙත් ඒ දෙසර තුන්සරේ කරනකොට අර මුල් දවසේ තියෙන තරම් කෝල ගති නැහැ, කෝඩු ගති නැහැ යන්න පුළුවන්. නමුත් නතර කරලා අහන්න පටන් ගත්තොත් අහන එක නිකන් කාලේ නාස්ති වීමක් විතරයි. ඉදිරියට යන්න ඕන මේ ජීවිතේ වෙනසක් බලාපොරොත්තු වෙන්න ඕන ඒ වෙනස් යමක් සිදු වෙනකොට ඉදිරියට යන්න ඕනේ. නමුත් සාධාරණ යෝගාවචරය හිතනවා මට පිස්සු හැදෙයිද? මට අංශභාගය හැදෙයිද? මේ හරිද වැරදිද? ඒ ඒ ඒ සැකේ එනවා කියන එක වළක්වන්න බෑ. මොකද Taman ජීවිතය සහ කය පිළිබඳ අරසාවක් Tamanne වගේ කියන්න ඕනේ. ඉතින් ඒ නිසා කියනවා භවනා ඉදිරියට යනකොට පටන් ගන්නකොටම Taman කය සහ ජීවිතය පිළිබඳ අපේක්ෂාව අතාරින්නේ කියලා. මගේ මේ කයත් මගේ ජීවිතයත් සරුවච්චන් වහන්සේට පූජා වේවා. නැත්නම් ත්‍රිපිටක රත්නෙට පූජා වේවා කියලා ඒ අදිෂ්ඨානය තමයි මෙතෙන්දි Tamanට මේ සැකේ එන වෙලාවට ඉදිරිපත් කරගන්න පුළුවන් වෙන්නේ. ශරීර ආසාව වැඩි ජීවිත ආසාව වැඩි එක්කනට භාවනා හැම අවස්ථාවකම හැම දියුණුවක්ම අභියෝගයක් වෙනවා ප්‍රශ්නයක් වෙනවා කාලේනාස්තියක් වෙනවා. ශරීර ආසාව ජීවිත ආසාව නැති සංසාර බය දන්න හොඳට දුක විඳපු කෙනාට නම් හිතෙනවා මේ එදිනෙදා විදිහට දුකත් එක්ක බලනකොට මේ පුංචි මහන්සියක් මොකද්ද ගණන් ගන්න දෙයක් තියෙන්නේ. ඒ වෙනුවට මේ මේ සීලක ඉඳගෙන කරන භාවනාවක් නෑන්නේ. ඊට වැඩි යමක් කැප කරන්න වුණත් අතපයක් කැඩලා නැත්තම් දරා ගන්න පුළුවන් නම් ඉදිරියට අනේකයි තියෙන්නේ. හැබැයි එන්නේ මේ අතප්පයක් කැඩලා නැත්නම් ඉදිරියට යන්න ඕනෑ කියන ගතිය බහන ඉදිරියට යනකොට තව තව වැඩෙනවා. මුලින් මුලින් සැක වැඩි මුලින් මුලින් මේක පිළිබඳව කෝල ගති කෝඩු ගති වැඩි. ඒ කියන්නේ ਸਰවචන්නාංශ පිළිබඳ විශ්වාසය අඩුයි. කය ජීවිතය පිළිබඳ විශ්වාසය වැඩි. විශේෂයෙන්ම කුමරු කුමරි සැපැතු හැදිච්ච එකන කයද ජීවිත ආසාවට වැඩි. සංසාර බය දන්නේ නැති එකන කයද ජීවිත ආසාව ජීවිත ආසාව වැඩි. සංසාර බය දන්න කෙනාට තේරෙනවා අපි එදිනදා ජීවිතේ හම්බ කරන්න ගිහලා මේට වැඩිය කොච්චර දුක් විඳිනවද. ඒත් එක බලන්න මේ වගේ ආධ්‍යාත්මික ගමනක් කරන්න මේට වැඩි යමක් ආවත් නොසලී නොපැකිල ඉදිරියට අනේකමයි සද්ධාව කියන්නේ. ඒ නිසා මේකේ තේරුම් අරගන්න ඕනේ. ඉතිවිද ඇතිවන හැම සිද්ධියකදීම තෙපර බබා කල්පනා කර කර හෙට්ටු කර කර යන්න පටන් අරගත්තොත් විශේෂයෙන් මුලදී අල්ලිම බාධාවක් වෙනවා. බෑ නොවි යන්නත් බෑ. අපේ ජීවිතේ අපි දැනුම කියලා හදාarලා තියෙන දේ කිසිම දවසක අලුත් දෙයකට අපි කැමති නැහැ. අපිට තියෙන අර දන්න පුරුදු ඒ හාව තමන්ගේ පැලැස්සට ගියා විතරයි හාවට ආරසාව දැනෙන්නේ. එළියට ගියම බය වෙනවා. සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා මේ නිවන කියන එක දන්න තැන කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න අපි දන්න තැන කරන්නේ නැහැ. ඒ නිසා අලුත් දෙයකට යනකොට ප්‍රතිපදාව ඉන්න බව හොඳට දැනගන්න ඉන්නවද නැද්ද කියලා චෙක් කරගන්න. දෙක කෙලෙස් අඩුද කියලා දැනගන්න. එහෙමනම් රාජා හෝ මා හෝ ගංගා හෝ කිව්වා පැන්නා. කම්මෝගෝ චිකාගෝ. ඉතින් ඒකට මම කියනවා යෝගාවචරය කියලා. නැත්තම් මම කියනවා කොඳු වැට පෙළ නැති සත්තු කියලා. ඒක දෙන්නේ නැහැ. ඒක බුදුහාමුදුරුවෝ දෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දෙන්නේ අභියෝගයක් දීලා බලනවා මොකද කියන්නේ. කොඳුරට පෙළ නැති සතා නම් ඉතින් එහාට මෙහාට දඟලනවා. කොඳුරට පෙළක් තියෙනවා නම් සැරයක් දෙසරයක් මුණ දුන්නාට පස්සේ තේනවා ඒකෙන් එනවා බුද්ධම ගැම්මක්. ඒක අම්මගේ කිරි වලවත් නැහැ. තාත්තා පිටු ගන්න පුතේ වලවත් නැහැ. ගුරු රෙද්දීපු ශිල්පෙත් නැහැ. කඩු ශිල්පෙත් නැහැ. දනු ශිල්පෙත් නැහැ. ඒන එන ගැම්ම. ඒක ආවට පස්සේ බුදුහමරෝ පිටරත් තිලා කියනවා ශාක්‍ය පුත්‍ර ශාක්‍ය දීතා උඹ ශාක්‍ය ශාක්‍ය වංශේ පුතෙක් ඔබ ශාක්‍ය වංශේ පුතේ දුවක් ඔබ ශාක්‍ය සිංහෙක් කිය. එහෙම නැත්නම් අපි නිකන් බලු සිංහයෝ තමයි. සිංහ ගති පෑවට මොකද වැඩේට එනකොට කොන්ද පය නැහැ. ඒ නිසා දරුවන්ට කොන්දක් ඇති කරන්න ඕන. අපේ දෙවෙනි પરම්පරාවට මේ විශ්වාසයක් ඇති කරන්න ඕන නම් විපස්සනාව දෙන්න. ඉන් එපිට දෙන හැම එකකදීම උගේ කොන්ද පන්නේ නැති වෙනවා. කට ඇරලා මට කියත හැකි. එයින් එපිට අපි දෙන හැම දෙයකින්ම වෙන්නේ ඌට ශිල්පේ නිසා ජීවත් වෙන්න දන්නේ නැහැ. ශිල්පෙන් පිට ගිය ගමන් ඌ අතර අතරමයි. අද තියෙන අධ්‍යාපන ක්‍රමයේ තියෙන තුප්පහිකම තමයි ඌට පොළවේ ජීවත් වෙන්න තේරෙන්නේ ඔය දියුණු රටක හැදිච්ච එකෙක් දිහා පොඩ්ඩක් බලන්න ඒ යකා ඒ ඒ කූඩුවෙන් එළියට ඇදලා දැම්මොත් වැල් ගැඩ පිල්ලෙක් කාන්තාරයකට ඇදලා දැම්මා වගේ වෙයිලා මැරිලා යනවා මොනම දෙයක්වත් නැහැ විපස්සනාදීගෙන සම්පූර්ණ ස්වභාවයට මුණ දීලා පුළුවන් නම් කාපම් බැරනම් කාපම් එච්චරයි ඒ නිසා මේ වගේ දේවල් එනකොට බලන්න ධර්මයේ සත්‍යයි ධර්මයේ අනිවාර්යයෙන් ප්‍රතිඵල දෙනවා. දෙන ප්‍රතිඵලේ බාර ගන්න කැමති නැතිකම තමයි සැකේ. මම කියන්නේ මේක බාර ගන්න කැමති නැතුව කරන එකක් කියලා. මේ ප්‍රකාශය හොඳයි. ඒ ධෛර්යය නැත්තම් කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ කොහොම නෙවෙයි ඇස්සිස් මස්ලේ දන් දෙන්න උනත් යම් ඉදිරියට යම් ඔය වගේ නිකන් දාඩියක් දාලා හතියක් කරනවා කියන එක මොකද්ද මේ කන්දක් නගින කොටත් වෙනවනේ මේ මීටි කරනකොට රිලා හන්දියට යනකොට සාමාන්‍යයෙන් අති දානවා. ඉතින් මොකද කරන්නේ? ටික වෙහෙසක් දැනෙනවා. ඉතින් ඕකට එතන ඉඳලා මොකද එක්සර්සයිස් ECG කරන්නයි, ડોක්ටර් කෙනෙක් පෙන්නන්නයි, අර මෙන්න පොඩ්ඩක් හතියරලා යන්න. ඊගා ලැබ් එක යන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ දඟලන්න එපා. පොඩ්ඩක් විවේක වෙන්න ඊගාව එක සම්පූර්ණ ජීවිතේට ලස්සන අභියෝග පද්ධතියක් ඉස්සරහට එනවා. ওই මැරිලා ඉපදුනා වගේ අලුතෙන් අපි පුරුදු වුණාට පස්සේ බුදුම ප්‍රතිශක්තියක් බුදුමේ දැරීමේ ශක්තියක් එන්න පටන් අර ගන්නවා. ඒක පිළිබඳව බුදුරජාණන්සේට කිසිම සැකයක් නැහැ. නැති දන්නවා මේක කෑවොත් උන්ද ආයේ අනුන් කරන දේවල් කන්නේ මේකෙන් හොඳටම පන්නරයක් එනවා කියලා. ඒ නිසා අලුත් යමක් වෙනවා නම් වැඩේ යනවා. ඒ වෙනතු පුරුදු තාලෙම හිටියනම් ඒ කියන්නේ එක තැන පල් වෙනවා කියන එක. ඒ නිසා බය නැතුව මේක ඉදිරියට යන්න මේක Tamanට හම්බෙච්ච වෙස්වලාගත් සුභාසින්සනයක් විදිහට යන එකයි තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෑසන පරයන්කේදී මාහට ඇති වූ ගැටලු රැසකට සවස ධර්මදේශනයේදී පිළිතුරු ලැබුණා. එනමුත් තවත් ගැටලු ස්වල්පයක් निराකරණය කර ගැනීමට තිබේ. එම පරයන්කේ ආනාපාන අරමුණේ සතිමත් වන මාහට සිරුර පැද්දෙන සහ පාවෙන ස්වરૂපයක් දැනෙන්නට පටන් ගත්තා. අරමුණේම අරමුණේ පවත්වද්දීම ඉඳ හිට අවට පරිසරයේ ඇතිවන සමහර ශබ්ද ඇසී නැතිව යනවා. විනාඩි 45ක් පමණ ගත වූ පසු ආලෝක ධාරා එනම් කහ දම් පැහැ සහ මිශ්‍ර පැහැ ඉදිරියෙන් දැర్శණය වුණා. ටික වේලාවකින් නැවත ඒ සියල්ල නැතිව ගොස් පහනක් දැල්ලුවා වැනි ආලෝකයක් පෙනී මද වේලාවකින් නැතිව ගියා. ඉන්පසු ප්‍රිය කළ ගෞරවයෙන් සල සලකන කෙනෙකු චිත්‍රපට දර්ශනයක්සේ දිස්වි යම් දෙයක් පවසා නොපෙනී ගියා. වරහන් ඇතුළේ තියෙනවා දැනටත් ජීවතුන් සිටින ජීවතුන් අතර සිටින කෙනෙක්. ඉන්පසු ආනාපාන අරමුණේම පුරුදු පරිදි විනාඩි 40ක් පමණ සිට පර්යංකය නිමා කළා. මේ తත්වය කුමන తත්වයක්ද? නම් කරන එක, ඒ කියන්නේ මොකද්ද කියන එක නම් කරන එක එකපාරක් වෙච්ච දෙයකින් කරන්න අමාරුයි. ඒක බොහෝ වාරයක් මතුනොත් විතරයි ඒකේ මේ මුඛාට දෙන්න හදන්නේ කියලා කියන්න පුළුවන් වෙන්නේ. කෙසේ නමුත් මං හිතන්නේ ලියන කෙනාට සැකයක් තියෙනවා කියලා මේක හොඳ දෙයක් බව. ඉදිරියක් කරනවා. එච්චරයි ගන්න තියෙන්නේ. Tamanට තේරෙනවා නම් අලුත් ක්ෂේත්‍රයකට යනවා විශ්වාසයෙන් යනවා. ඒ මොකද්ද මේක කියලා අහනවා අහන එකෙන් මේ පිට කෙනෙකුට කවදාකවත් මේකට උදව් කරන්න බෑ සරුවඥන් වහන්සේට. සරුවඥන් වහන්සේ නම් ආශයනුසේ ඥාන තියෙන නිසා ඉන්ද්‍රිය පරිපරියත් ඥාන තියෙන නිසා කිය හැකියි. වෙන කිසිම කෙනෙකුට කියන්න බෑ කිව්වොත් පිස්සෙක් කියලා මං කියනවා. එච්චර අදතෝගේ භාවනා ක්‍රම හැටියට හරියට එක එකනා එක එකනාගේ හිත බලලා කියන කතා සේරම ලොකු සාන්තිකාවට ඇවිල්ලා හොඳ කටකාර හාමුදුර කෙනෙක්. ලොකු සාන්ති කියන්නේ හාමුදුරන කාරණාකාරයයි කියලා. වැඩි භාවනා නම්මනම් කරන්න ඇවිල්ලා වැඳලා කිව්වා අනේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ එක එකනා කියනවා මම සෝවාන් උනායි කියනවා ධ්‍යාන ලැබුවයි කියනවා මාර්ගඵල ලැබුවයි කියනවා අනේ මං නම් භාවනා කරන්නෙත් නෑ මං ලැබලත් නෑ මේ කොහොමද මම මේක දැනගන්නේ මේ මිනිස්සු මේ කියා බලන්න උපසාන්තය ඇඳට හිලගලු කවුරු හරි නම අහවල් දෙය තියෙනවා කිව්වනම් ඒක නෑ කියන කෙනෙක් තමයි කියලා හිතාගන්නේ කිව්වා ඒ තරම්ම සරලයි ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මට ඇවිල්ලා කියනවා ඔන්න ලොකු ස්වාමීන් වහන්සේකම මම ඇහුවේ. අපිට බුදුහාමුදුරුවෝ ඉන්නේ ඔච්චරයි. ඔන්න ලොකු ස්වාමීන් වහන්සේ අපිට ඕන කරලා තියෙන දේ නැති වුණත් තියෙන බව කියපාන්නනේ. හොරට හරි කමන්නේ ඩිග්‍රී එකට සහතිකයක් කරගත්තට පස්සේ ජොබ් එක දෙනවා අපිට අද. ඉතින් රෙජිස්ටර් එක නම ගහන එක විතරයි තියෙන්නේ අසංකරණ එක විතරයි තියෙන්නේ. ඔක එච්චර ප්‍රශ්න කවුරුත් චෙක් කරන්න යන්නේ නැහැ යුනිවර්සිටි එකට. ඒ නිසා මේ සහතික බලාපොරොත්තු වෙන්නත් එපා. ඒකෙන් හම්බෙන සුගතියකුත් නැහැ. ඒ නිසා බලන්න වෙනදට වැඩිය ආතතිය අඩු නම් වෙනදට අභියෝගයකට මුහුණ දීමේ ශක්තිය වැඩි නම් වෙනදට වැඩිය මගේ වැඩ මමයි වගේ කියන්නේ මම කරලා හරියට කමන්නේ වැරදුනත් කන්නේ මම කරනවා කියන විශ්වාසය ආවනම් ඒ තමයි බුද්ධ පුත්‍ර කියලා කියන්නේ. ඒ තමයි බුද්ධ දුහිතෘ කියන්නේ. ඒ තමයි ශාක්‍ය සිංහ කියන්නේ. කරගෙන යන්න. ඒ නිසා මේ වගේ මේ සාකච්ඡා ඉදිරිපත් කරන එක හොඳයි. මොකද කාටත් වගේ තමන්ගේ අවංක අත්දකපු දෙයක් ඉදිරිපත් වෙනවා. ඒකට තව කෙනෙකුට ඒක ධෛර්යයක් වෙනවා. නමුත් මේ කොතනද ඉන්නේ මොකද්ද කියලා අහන එක <coughs> ඒක නන්දමාලිනී කියන්නේ පිපුණු මලේ රුව එමල දනීදෝ මල කිදුවේ උඹ හැඩරුව බලන් දෙපා. භාවනා කරන හැම කෙනාම ලස්සන පිපිච්ච මල්. ඔය රූපේ බල බල ඉන්න බා ලස්සනද කියලා. බල කොම් පිපිච්ච මල්. කටුමැටි පිටියේ හේවනල දිහා බලන්නත් එපා. වතුර ගන්නකොට ළිඳේ ඉබිලා බලන්නත් එපා. මන්ට උඹට දෙන්න කණ්ණාඩි නෑ දුව. උඹ යුණාට ලස්සනයි. පිපුණු මල දන්නේ ලස්සන බවක් දන්නේ ඒ නිසා භාවනා කරන යෝගාවතරෙක් විතර ලස්සන මෙන්න මොනම දෙයක්වත් නෑ. පෙරදුනත් හරි. මේක මනින්න යෑමෙන් පොඩ්ඩක් සවුත් වෙනවා වැඩි. යම් බාල බඩුවක් වෙනවා මේ කියාපෑමක්. අන්න එක පොඩ්ඩක් ඒකත් අයින් කරලා දාලා අත්දැකීම් ටික කෙලිම කියන්න මට මෙන්න මෙහෙම දෙයක් උණයි කියලා. ඉතින් ඒක නිසා මේ මුලින් පූර්විකාවක් දෙනවනේ ප්‍රශ්න ඔක්කොම විසඳන තව පොඩ්ඩක් තියෙනවා අහගන්න ඕන කියලා. ඉතින් ඒක අහනවනේ මම දැන් ඒ නිසා කියනවා මට දැනගන්න ඕනේ මං කොතන තියෙන්නේ කියන එක ස්වාමීන් වහන්සේ කියලා સમાප්ත කරනවා මං ඒකට විතරයි ගහන්නේ. අන්තිම වාක්‍යෙට විතරයි මං ගහන්නේ අනික සියල්ලම මං කියන හොඳයි කියලා. ඒ නිසා ඔහොම යම් දිගට කොහොම යම් කියලා තමයි කියන්නේ. ඒකෙම දෙවෙනි ප්‍රශ්නය ඔබ වහන්සේගේ දේශනාවේ ආකාරයට සමාධිමත් වූ අවස්ථාවක්සේ හැඟෙනවා. නමුත් සමාධිමත් වූ විට අවට ශබ්ද අරමුණු වෙනවාද මෛත්‍රියෙන් පහදා දෙන මෙන් ඉල්ලමි තෙරුවන් සරණයි. ඒක සාමාන්‍ය ඕනම කෙනෙක් අහන ප්‍රශ්නයක්. ඒ සමාධි කියලා ඉන්න තියා සමාධිලා ඉන්න වෙලාවට ඇහෙනවද? එතකොට ඊට වැඩිය බරපතලට ඇහෙනවා. ධානය කියනකොට කොහොමඩක්වත් ඇහෙන්න බෑ. ඒක තමයි අපි දන්න සම්මුතිය. නමුත් මොග්ගලණ ස්වාමීන් වහන්සේ කියනවා මම චතුත්ථ ධානයේ ඉඳද්දි මට කිමිකාලා නදියට නැග බැහැලා කුංචනාද කරන ඇත්තුන්ගේ සද්ද ඇහුණා කියලා. ඉතින් සංඝයා වහන්සේලාට මේ වගේම පොතේ කුරාලා ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ඉන්න ප්‍රශ්නයක් මොග්ගලණ ස්වාමීන් කියලා කියන්නේ ධාන වලට හිටපු ලොකුම ස්වාමීන් වහන්සේ. මම හතරවෙනි ධානයේ ඉඳද්දි මට කිමිකාලා නදියට බැහැලා නාලා කුංචනාද කරන සත්තුන්ගේ සද්ද ඇහුණයි කියලා. ඉතින් ගිහිල්ලා බුදුරජාණන්සේ චෝදනා කරනවා. ස්වාමීන් කොහොමද ධ්‍යාන කෙටියන සද්ද ඇහින්නේ කියලා. ඉතින් ඒකේ අවසාන වෙලා තියෙන මේ ධ්‍යානෙ නැගිටලා සද්ද ඇහලා ආයේ ධ්‍යානෙට යන්න පුළුවන්. ඒ තරම් විකූර්ණයක් ඒ ස්වාමීන් තියෙනවා. මේ සද්ද ඇහන වෙලාවේදී අපි හීනෙන් නැගිට සද්දයක් අහලා ඒ ගණන් ගන්න දෙයක් නැත්නම් ආයෙ නින්දට වැටෙනවා වගේ යන්න පුළුවන්. ඉතින් ඒ වගේ සමාධිය කියන්නේ ඊට වැඩිය අඩු තත්ත්වයක් ධ්‍යාන මට්ටමක් නෙවෙයි. සමාධියකදී මේ දේ විතරයි කියලා අනිත් දේ කපා හැරීමක් සිදු වෙන්නේ නැහැ. නමුත් අපි වැටුනොත් නැගිටින්න හැරමිටියක් වගේ අත්තලක් වගේ අපි අරමුණ තියාගන්න. නමුත් මේ පරිසර සාධක පරිසර දේවල් නතර වෙන එක නෙමෙයි තියෙන්නේ. අපේ අවධානය එක දෙයකට වර්ණාවශෝෂණයකට යනවා. ඔතේක හුරු වෙනකොට සමාධිය උරු වෙනකොට අපි ගත්තේ ආනාපාන ආනාපානට උරු වෙනකොට සමාධිය උරුවට පේනවා ආනාපාන තින්දදී සමාධියක් තියෙද්දි සතියක් තියෙද්දි පරිසර සද්ද වෙනස් වෙලා නැහැ. හිතවිලි නොනිනවා නෙවෙයි. කය වේදනා නැතුව නෙවෙයි බැලුවොත් තියෙනවා. ඒක කිසිසේත් මේ සමාධියට සතියට බාධාවක් නැහැ බහුශෘතයට. අසුවිරු ඥාන නැති එකන මේක ප්‍රශ්නයක් කරගන්න. ඒක ඒ නිසා බහුශෘත ඥාන ඇති එකනට ඒ කියන්නේ නියම ක්‍රමයට සුද්ධ කරගත්ත එකනට ඒක වාසියට හිටිනවා. සුතමේ ඥානෙ තියෙනවා ඒ නිසා එයා කරදරයට ගන්නෑ. නම් සුතමේ ඥානෙ නැත්තම් ඒ සැක කරගන්න මේ සාකච්ඡාවේදී මේ කමඨාන් සුද්ධ කරනට අපි උත්සාහ කරන්නේ එහෙම සැක වාෂ්පීකරණය කරලා ඇරලා Taman ඉදිරියට යන්න Tamanට සතිය තියෙනවා නම් එහෙම නැත්නම් ගන්නවට පස්සේ සතිය හදාගන්න හැටි දන්නවනම් මේ සතිය එකම අරමුණකම විය යුතුත් නෑ බාහිරේ කෙලෙස් තිබුණට බාහිරේ ශබ්ද තිබුණට වේදනා තිබුණට හිතවිලි තිබුණට සතිය කෙලෙසෙන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. සතිය ඊටදී උංගෝ බලවත් හොඳ නම්බුකාර හොඳ කුලවන්ත පවුලකින් ආපු කෙනෙක්. අහල පහල ඕන තරම් කෙලෙස් තියෙන පුළුවන් සතියේ එහෙම කෙලසන්න බැරි එකක්. කෙලෙසුණයි කියලා හිතන්නේ දන්නේ නැතිකමට. කෙලෙසුණයි කියලා හිතන්නේ භාවනාවේ පුරුදු නැතිකමට. එන් සතිය එහෙම කෙලසන්න පුළුවන් එකක් නේ උපමාවට කියනවා නම් පොළවේ මතුවෙන දිබුබුලක් පෙන මේ උඩට එන දිබුබුලට කොච්චර පිදුරු දැම්මත් කොච්චර දොවිලි දැම්මත් කොච්චර ජරාව දැම්මත් ඒක ඔක්කොම තල්ලු කරලා දිබුබුල පිරිසිදුවට එනවා ඕන තරම් දොවිලි දාන්න උඩට මතුවෙන දිබුබුලක් කෙලසන්න බෑ එයා ඔක්කොම තල්ලු කරන අයින් කරන බුබුලු උඩට දානවා ඒ වගේ තමයි මේ සත්‍ය සමාධිය හදාගත්තට පස්සේ අපි හිතුවට කෙලසුණයි කියලා එනේන චිත්තක්ෂණයේ අලුත් වතුරේන දීබුබුලක් වගේ තමයි මේක පේන්නේ. එතකොට පේනවා කෙලස් කොච්චර දුර්වලද කෙලස් කොච්චර පාවෙන සුළු පන්රල් වගේ දෙයක්ද උඩට එන දීබුබුලක් වගේ තමයි හදා වඩා ගන්නලද සතිය සමාධිය. ඉතින් ඒක ලෙඩ වෙන්න ඉස්සලා වයසට යන්න ඉස්සලා මැරෙන්න ඉස්සලා හදලා තියාගන්නවා. තක්කු මුක්කේ ඒක හදන්න බෑ. එතකොට පන්රල වුණත් ලොකු බරක් වෙනවා. දීබුල හදලා තිබ්බනම් ෆුක් කාලා පිබලා ඉන්න පුළුවන් පන්රල. ඒක නිසා සත්‍ය විශ්වාස කරන්න කවුරු පිළිගත්තත් නැතත් සරුවචනසගේ ස්ථිර ප්‍රකාශය තමයි කුසලයේ බලවත් අකුසලයේ දුර්වලයි. ඒ නිසා ඒ දුර්වල අකුසල සමාදන් වෙන්න එපා. කුසලයේ සමාදන් වෙන්න. එතකොට අකුසල් නිකම්ම පිඹලතයි. නමුත් එච්චර බලවත් කුසලයේ පැත්තක තියදී අයියෝ මට අරක වුණා අයියෝ මට මේක වුණා කියලා පශ්චාත්තාප හිත ආවොත් නම්බුකාර කුසලයේ පවා හිතා ගන්නවා අනේ නදකින් මේ ගෙදෙට්ට ආවට මේ මිනිහා දොර අරින්නේ නැහැ. පිළිගන්න කැමති නැහැ. ඒක තමයි පවට පින දෙන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා ත්‍රිවිලර් වල ගහලා තියෙන ජීවිතේ මල් විහිම්පල්. ජීවිතේ මල් ඒක නේ අපිට තියෙන අපේ කුසල් සෑයන සම්භාරයක් ඇතුළු අපි ඉපදිලාද නැත්නම් මනුස්සකමක් හම්බ වෙන්නේ නැහැ. <coughs> නැත්නම් මේ විදිහට අංගපසංග එකට පිට මනුස්සකමක් කීයෙන් කී දෙනාට තියෙන්නේ? එහෙම තියෙන කෙනෙක් භාවනාවට පෙළඹෙන්නේ කියෙන් කියන්නේ ඔක්කොම පෙන්කෙලින්ටන යන්නේ මේ අඟපදඟ හම්බෙච්ච මිනිහා. පොඩි පිනක් නෙමෙයිනේ. ඒ නිසා මේක පොඩි පිනක විපාකවරයක් වෙන. ඒකට අපි නිතරම අගය කරන්නේ ආඩම්බර වෙන්නේ කතා කරන්නේ අකුසල් ගැන විතරනේ. ඕනක මාරු වෙච්ච දවසට යෝගාවචරය කීතයි. උපපති කුසලෙම අපේ දිනේ භව සම්පත්තියක් අපිට හම්බෙලා තියෙනවා. manussත් භව ප්‍රතිලාභයක්. ඒක මතක තියාගන්න ඉස්සරහට යන්න මේ භාවනාවෙන් කරන්නේ තව තවත් ඒ හොඳ පැත්ත ඉස්මතු කරලා කෙලෙස් වල තියෙන පිඹහරින්න පුළුවන් ගතිය පෙන්නලා ධූමණය කරලා හදන්න දුම් ගහලා එලවන්නේ ඒක. ඒ තරම් දූවිලක් එතන තියෙන්නේ. පිඹලා ගියාම සතිය රැස්සී දෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙලාවට සද්ද වුණයි කියලා වුණයි කියලා සැක කෙරුවොත් කෙලෙසයක් වෙනවා. සැක නොකර ගියොත් හිත තෙදවත් වෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු කිහිපයක සිට භාවනා කරන්නෙක්මි ආනාපානය සංසිඳුණු පසු ප්‍රීතිය ඇඟ කිලිපොලා යන වේදනාවල් දැන් නොදැනේ දැන් බොහෝ වෙලාවලදී ආනාපානය සංසිඳුණු පසු හිත විසිරේ සිතුවිලි වලින් වරහන් ඇතුළේ තියෙනවා ආනාපානය සංසිඳීම පහසුවෙන් භාවනාව පටන්ගත් විටම වේ මෙසේ සිත විසිරුණු පසු නැවත ආනාපානය සංසිඳේ. එවිට මම දැන් මෙතන කියා මෙනෙහි කරමි. මෙය නිවැරදි මාර්ගයක්ද? තෙරුවන් සරණයි. නෑ එහෙම වුණාට පස්සේ අවිසිචිත පේනවා. ඒකට හිත දාන්න සංසුන් හිත පේනවා. ආය අවිසිචිතේ පේනවා. ආය සංසුන් හිත පේනවා. ඒකට පේනවා සංසිඳුනොත් අවිස්සෙනවමයි. අවිස්සුනොත් සංසිඳනවමයි. මේ දෙන්න එකිනෙකට ප්‍රතිපක්ෂයි. එකිනෙකට සාපේක්ෂයි. එතකොට මේ යෝගාවචරය සංසිඳුණත් එකයි අවිසුණත් එකයි කියන සමහිත ගත්තොත් දිනුනොයි. මට සංසිඳීම් පමණක් වේවා අවිසීම නොවේවා කිව්වොත් ඉතින් මානසික ආතතියක් ඉල්ලනවා. ඒක තමයි මේ සූත්‍රයේදී සරුවචනංශය දේශනා කරන්නේ. ඔබ චතුත්ථ ධ්‍යානට ගියත් ශූන්‍යතාවය වැටුණොත් උඩ බයක් තනේ, පාළුවක් තනේ, පාවේ කම්මැලි වේ. එහෙම කම්මැලි වුණොත් ඔන්න ආය ආනපානෙ පෙනේ. ආය ආනපානෙ භාවනා කරපන්. එතකොට ඔන්න ආනපානෙ සංසිඳලා ආය ශූන්‍යතාවය පෙනේ. කවදා හරි මේ රූප ධර්ම සහ ශූන්‍යතාවය අතර දෙක සංසන්දනය වෙලා සාපේක්ෂව මේ දෙන්නට එකිනෙකා නැතුව ඉන්න බෑ කියලා දෙකම එකම කාසියේ දෙපැත්ත බව තේරුම් ගත්ත දවසේ භාවනා ඉදිරියට යනවා. අවිස්සීමට සාපේක්ෂව තමයි සංසිඳීම. සංසිඳීමට සාපේක්ෂව අවිස්සීම තියෙන්නම ඕනේ. අපිට තියෙන්නේ නෝනා වුණත් එක විදියයි මණිකේ වුණත් එක විදියයි නෝනා වුණත් මණිකේ වුණත් අපිට වදේමයි කියලා දෙකටම එක විදියට සලකන එකයි තියෙන්නේ. ඒ කොල්ලෝ කියන දේවල් ඔය යුනිවර්සිටි එකේ විත්ති වල ලියන දේවල්. සංසිඳනත් එකයි අවිසුණත් එකයි. මොකද එතකොට දෙකම මේ ළඟ ළඟ තියෙන. ওই දෙකටම සමහිත බලාගෙන මේක මේකත් මම නෙවෙයි මේකත් මම නෙවෙයි මේ දෙන්නට ඉන්න බෑ. සීසෝ එකේ දෙපැත්ත වගේ. පෙත්ත වදිනා වගේ. මේ දෙකම දිහා බලන අෂ්ටලෝක ධර්මේ කම්පා වෙන්නේ කියන්නේ ඕකට සැප ලැබුණත් දුක ලැබුණත් ලාභය ලැබුණත් පාඩු ලැබුණත් යසස ලැබුණත් ආයස ලැබුණත් හරි වුණත් වැරදි වුණත් දැන් අපි මෙතෙක් කල යසසමනේ ඉල්ලුවේ සැපමනේ ඉල්ලුවේ ඉල්ලන දාකල් ආතතියක් තමයි හම්බ වෙන්නේ බුදුරජාණන් කියනවා ගෙවපන් අන්තිමටම. ගෙවල මේ දෙන්නා ඉතින් ඊට පස්සේ ඊටම තුනීවට සූක්ෂමව සුමටව වරින් වර ආනාපාන වෙනවා වරින් වර සංසිඳනවා වරින් වර සද්ද ඇහෙනවා වරින් වර සංසිඳනවා වරින් වර ඇවිස්සෙනවා වරින් වර සංසිඳනවා මේ දෙක දිහාම බලාගෙන මේ දෙකම හේතු ධර්ම නිසා පැනනගෙන පහළ ධර්ම මිස මට අයිතියක් කියන්න දෙයක් නෑ මේකේ මේ දෙන්න එකිනෙකට සාපේක්ෂයි සාපේක්ෂයි කියන වචන සිංහලෙන් කියන සිංහල තමයි එක්කනට එක්කන නැතුව බෑ. සංහිඳියකට කවදාකවත් බෑ ඇවිසිල්ල නැතුව ජීවත් වෙන්න. ඇවිසිල්ල නැතුව සංහිඳියා බෑ. මේකට සිංහල කතාවක් කියනවා නම් hina වෙන්න. රයිගමේ ගම්පලයි කියන දෙන්න ගේ කතාව අහලා තියෙනවනේ. උන් දෙන්න දවල් දීසි මරා ගන්නවලු ගහ ගන්නවලු දක්කිනකොට ගහ ගන්නවලු දෙන්න රැයට එකතුලා හොරකම් කරනවලු. ඉතින් මොකෙක්වත් හිතන්නේ නැතුළු මේ දෙන්න එකතුලා හොරකම් කරයි කියලා. මොකද දැක්කපු ගමන් පීයෙන් යන ගන්න මුළු කතාව. දවල් 30. දෙන්නම ගැටෙනවා. රෑ 30 දෙන්න එකතුල හොරකම් කරනවා. ඒ වගේ තමයි මේ සංහිඳියාවයි මේකයි අපිට පේන්නේ අන්ත දෙකක් කියලා. මු දෙන්නම හොරු. සංහිඳියාවත් අපිට කෙලස් උපදවනවා. ඇවිසිල්ලත් කෙලෙස වුණා දෙකම හොඳයි. ඒක නිසා නෝනා වුණත් එක විදියයි, මණිකේ වුණත් එක විදියයි, නෝනා වුණත් මණිකේ වුණත් අපට වදේමයි කියලා දෙකම දිහා බලා හිටියන මං හිතන්නේ පුළුවන් කියලා ඕගොල්ලන්ට. මොකද කෝකෝ මණිකේට කැමති නැත්නම් නෝනාට කැමති. ඕනම කෙනෙකුට දුන්නොත් සංහිඳියාව සහ කලබලය කියලා කලබලයට ලකුණු කපනවා සංහිඳියාවට ලකුණු දෙනවමනේ. ඒ තාක්කල් මතක තියාගන්න අපි පක්ෂග්‍රාහී. අපි කොටස් කරගෙන ගැටුමක් ඇති කරනවා. බුදුචානන්ද කියන්නේ මේ උඹල අන්තිම තමයි භාවනාවේ අෂ්ටලෝක ධර්මයේ කම්පා වෙන්නේ නැති හිත සැපක් ආවත් දුකක් ආවත් හරි ගියත් වැරදුනත් යසස ආයස කීර්ති ප්‍රශංසා දෙකටම සමහිත කියන එක හිතෙන්නවත් නැහැ නේ අපිට. අපි දරුවන්ට අපි කවද්ද මේක උගන්වන්නේ? මොකද්ද ඒ උණ්ඩ තියෙන අධ්‍යාපන ක්‍රමය මේක උගන්වන්නේ? අපි උගන්වම සැපම වෙන්න ඕනේ. යසසම වෙන්න ඕනේ. ප්‍රශංසාම ලැබෙන්න ඕනේ. ඉතින් මේ සම්පූර්ණ අංශභාග ක්‍රමයක් නෑනේ. මු පිරිච්ච මිනිහෙක් වෙන්නේ කවද්ද? සැප ලැබෙන්න ලැබෙන්න අපි හිතනවා අපෝ අම්මට තාත්තටත් වැඩිය අපි නම් දැන් තැනකට ඇවිල්ලා තියෙන බොහොම හොඳයි කියලා. නමුත් මේක නැති වෙච්ච දවසේ වහ කරනවා, සීදී නසා ගන්නවා, පිහින් යන ගන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක නෙමෙයි ඔබ සැප හොයපන්. මොකද නැතුව අපිට මේක කරන්න බෑනේ මේ භාවනා ආදි කරන්න බෑනේ. නමුත් සැප හොයලා ඒකේ හදපන් හිතා. තුනී කරලා මේ සැප දුක මේ කරදර සහ නිස්සලංක භාවය දෙකටම ඒකට කියන්නේ తాදී ගතිය කියලා. తాදී කියලා කියන්නේ නොසලෙන මනස කියන එක. ඒක ජීවිතේක තල තුනකම. ඒක මම හිතනවා හරි අමාරුයි කියන්නේ. නමුත් මේ අද සාකච්ඡා කරපු සූත්‍රය ඒක තමයි බුදුදහමේ පෙන්වන්නේ. ඔබට ශූන්‍යතාවය පෙන්වන්නම් පෙන්වුවාට පස්සේ මේකට අකමැති වෙනවා. ප්‍රතික්ෂේප කරනවා. පැත්තකට දානවා. ඒක තමයි හැටි. හැබැයි එතකොට ඔබට පෙනෙයි මේ හිත ඇවිසීම නිසා ඇතිවෙච්ච ශූන්‍යතාව ඇවිසීම නිසා ආනපන පෙනෙයි. ආයත ආනපන භාවනා කරනවා. ඒතර ආයසරයක් ආනපන හැර ශූන්‍යතාවට යනවා. ශූන්‍යතාව එනකොට කැළඹෙනවා. ආය ආනපන එනවා. ආය කැළඹෙනවා. ඔය ටිකක් දුර ගියාට පස්සේ මට තේරෙයි මේ කැළඹිල්ලට වැඩිය මේ ශූන්‍යතාවය. මේ ශූන්‍යතාවයට වැඩිය මේ කැළඹිල්ල දෙකම තියෙනවා. මෙන්න මේකට නොසැලෙන මනස. එතකොට හිත කෙලෙස් වලින් ශූන්‍යයි. මම දන්නේ මම මේ කිව්වට තේරෙනවද කියලා මම දන්නේ මේ මූණ දිහා බලනකොට නිකන් ලේ නෑ නිකන් හෙන කාච්ච සුවම් පිටිනේ වගේ මට පේන්නේ. පෙම්පාටක් නැහැ කිසි මූණක අයියෝ භාවනා කරන්න ඇවිල්ලා මේකද gedara ගෙනියන්න වෙන්නේ ඔන්න වැඩේ මේ දවස් 6ක් 15ක් ඉඳලා ඉවරලා යනකොට ඕක ගිහිලා කියන්නත් බෑනේ දැන් gedara ගිහිලා කීයක ඕක භාවනාව හරි ගියා මට මේ ශූන්‍යතාවයත් හම්බුණා ආනාපානෙත් හම්බුණා දෙකම එකයි තන්තිජීමත් හම්බුණා ඇවිසිලා දෙකමයි කිව්ව ගහලා එළවනවා ගෙදර ඉන්න කට්ටිය මේ පිස්සු අදාගෙන අවිලා තිනවා ඊතර මේ හොඳට හිටපු මිනිස්සයා වයර් මාරු කරගෙන ගෙදර අවිලා කියලා ඒක කියන්නේ ඔය කියන්න යන්න එපා මට කිව්වට කමක් නැහැ මෙව්ව එදී ඊවල වල ගිහලා කියන්න යන්න તો පුළුවන් නම් බලන්න මේ අතේ දිනුවක් තියෙනවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ මා අද පෑ දෙකක කාලයක් මොන බාධක තිබුණත් සක්මන් භාවනාව කරනවාමයි අදිෂ්ඨාන කරගෙන උඩ වැලි මළුවට ගියේ. කකුල් දෙකේ දැනීමක් නැතිව යනකල් සක්මන් කළා. මට මේක අලුත් දෙයක් නිසා විනාඩි 10ක් විවේකයක් අරගෙන නැවත සක්මන් කළා. දෙවැනි අවස්ථාවේදී හරිම සියුම්ව කකුල්වලට රිදීමක් හෝ පීඩාවක් නැතිව පැය භාගයක් විතර ගිය විට පිටදිගේ මස් පිඩු අදිනවා වගේ දැනුණා. ඊට පසු හිසකෙස් උඩට අදිනවා වගේ දැනුණා. ඇඟේ උඩ කොටසේ පමණයි මේ හැම දෙයක්ම උනේ. මුහුණ පුරා කූඹි නලියනවා වගේ දැනුණා. ඉරව්වේ ඉන්න එක සනීපයක් වගේ දැනුණා. මට මගේ ශරීරය කෙරෙහි කලකිරුණා. මේ වගේ අසුචි වලක් වේදනා මල්ලක් අපේ කිය කියා බදාගෙන ඉන්න එක ගැන සක්මන් කරන වෙලාවේදී මේ දැනුණු දේවල් සාමාන්‍ය ලක්ෂණයක්ද එවැනි දේවල් අපිට දැනෙනවා දැයි දැන ගැනීමට කැමැත්තෙමි ඔබ වහන්සේට තුනුරුවන් සරණ ලැබේවායි ප්‍රාර්ථනා කරමි ලියලා තියෙන ක්‍රමේ නම් එකිනෙක ගැටෙන සුළුයි මේ වගේ දේවල් වුණාට පස්සේ මේවා වෙන්න පුළුවන්ද කියලා අහන්න ඕනේ නෑනේ වෙලා තියෙන එකක් නෙමෙයි කියන්නේ නමුත් උත්තරේ මෙච්චරයි. හිත සමාධි වුණොත් පේන දේ සහ සමාධි වුණේ නැත්තම් පේන දේ අතර කළු සුදු වෙනසක් තියෙනවා. එච්චරයි කියන්නේ. හිත සමාධිගත වුණාට පස්සේ පේන දේ සහ සමාධිගත නොවිච්ච හිත අතර වෙනස ද්වේතානුපසනා සූත්‍රයේදී සරුවචනanse පෙන්ලා දීලා තියෙනවා. සමාධිගත වෙච්ච නැති හිත යමක් තියෙනවයි කියනවනම් සමාධිගත වෙච්ච හිත කියනවා ඒක නෑ කියලා. සුද්ධටම කියනවා. ඒක මොකක්වත් නෑ. සමාධිගත වෙච්ච හිතේ යමක් තියෙනවනම් සමාධිගත නැති කෙනා අයියෝ එහෙම එකක් නැහැ කියලා. ඒ තරම්ම මේ ලෝකයා අන්ධ භූතයි කියලා තියෙනවා. සමාධි වුණාට පස්සේ පේන ශූන්‍යතාවය සාමාන්‍ය ඉඳුරන්ට අහුවෙන්නේ නැහැ. ඒකට නකෝ ශූන්‍ය නම් මේ තියෙන්නේ. කොයිද ශූන්‍යතාවයක් කියලා. ඒකට සමාධිතේ තියෙන කකුල් දෙක දිහා බලන හොඳට භාවනා කරන කකුල් දෙක නැහැ. දෙක නැහැ. ඉතින් අම් තියනවාද කියලා බලන්න හිතනවා යකෝ මේ මේ කකුල් දෙකෙන් ඇවිදින ගමන් කකුල් දෙක නැහැ. ඒ නිසා සමාධිගත වෙච්චාම පේන දර්ශනයේ සහ සමාධිගත නොවිච්චාම පේන දර්ශනයේ අතර එක මිනිස්සෙක් මැරිලා උපන්නා වගේ පරිණාමය විශාල කෙලවරකට යනවා. මේම නොගහින් තමයි අපි මෙතෙක්කල් සංසාරේ මෙරි මෙරි ආවේ. සමාජීතකින් අපි මේ ජීවිතය දිහා බලලා නැහැ මීට ඉස්සෙල්ලා. නමුත් බැලුවයි කියලා වැඩේ ඉවර නැහැ. දැන් තේරෙනවා එකලස් වුණාට පස්සේ එක විදියක් ඇවිස්සුණාට පස්සේ එක විදියක්. දැන් කරන්න වෙන්නේ පුළුවන් තරම් එකලස් කරලා බලන්න පුළුවන් තරම් අවශ්‍යලා බලන්න මේ දෙකම සම්මුති දර්ශනය සහ පරමාර්ථ දර්ශනය කියලා කියනවා. ප්‍රතිනිදාග ඇවිසිච්ච හිතෙන් බලනකොට පේන දර්ශනයක් තිරක නැහැ කියන්න යන්න එපා. ඒක තියෙනවා. නමුත් සමාධිගත කරලා බලනකොට ඊටදී උංගාවක් ඒක විනිවිදලා දකින්නේ ඒක හරහා දකින්නේ දකින්නකොට මෙතෙක් කල මේ හදානිටෝ රාමුව මෙතෙක් හඳුනා ගැනීම ක්‍රමය තන්නේ කර මායාවක් ඒක හරියට හීනෙක් නැගිටට පස්සේ අර හීනේ දිහා කල්පනා කරනකොට හීනේ ඉන්නකොට නයික 100ට 100ක්ම ඇත්ත නැගිටට පස්සේ පේනවා අනේ හීනයක් නේ ඔත අපිට පුළුවන් ද හීනේදී දැනගන්න මම ඉන්නේ හීනෙක කියලා ඒ සම්බන්ධතාවය දීලා නෙවෙයි හීනේ කොට ගන්න. බුදුහාමුදුරු අපි හීනෙට අවදි කරනවා. අවදි කළා පින ඔන්න උඹ ඉන්නේ හීනෙක. බලපන් ඒ හීනේ උඹට 이르දි බල තියෙනවා. උඩින් යන්න පුළුවන්, කතා කරන්න පුළුවන් ඔක්කොම තියෙනවා. මතකේ තමයි මායාවක් කියන්නේ. මේ අපේ ජීවිතේට ඇසරවලා පෙන්නනවා මේ නටන නාඩගම් මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා මරණින් යහපතට ගියාට පස්සේ මේ පෙන් කෙලපුවා ගැන මොකද්ද ආඩම්බරේ එතකොට වෙන්නේ මේක අසුචි ගොඩක් මේක වේදනා ගොඩක් කියලා කියනවා. ඒත් එක එක කෙලවරකට යනවා. අපි දැනගන්න තියෙන්නේ මේ මේ එකම දෙයක් දිහා බලන්න පුළුවන් පැතිකඩ දෙකක් තියෙනවා. වික්ෂිප්ත මනසෙන් බලනකොට එකයි සමාහිත මනසෙන් බලනකොට දෙකයි බුදු වුණාට පස්සේ බලනකොට තවත් එකක්. සම්පූර්ණ මේ සමාහිත උනායි කියලා නිවන් දැකලා නෙවෙයිනේ. මෙන්න මේ විදිහට දර්ශන තුනක් බුදුරජාණන්සේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී පෙන්නනවා. තමන් සිද්ධියක් දිහා බලන හැටි. ඉතින් මේකෙදී අපි මෙතෙක්කල් මැරිලා තියෙන්නේ එකක් දැකලා. වික්ෂිප්ත මනසෙන් ලෝකෙ දිහා බලලා අපි ඉගෙනගෙන කළ දැන් අපිට යන්තම් මොකද්දෝ පිනකට සමාහිත මනසකින් සමාධියක් කරා මේක දිහා බලනකොට මේ ඉස්කෙඩියේ ගෙම්බෙක් වුණා වගේ. ඉස්කෙඩිය වතුර විතරනේ ඉන්නේ. ඌට කොට මේක මැරනවනේ. ගෙම්බ කියන්නේ උබේ ජීවියෙක් නේ. ඒක ඌට කිය တဲ့ හැකි වතුරෙත් ඉන්න පුළුවන් ගොඩමුවත් ඉන්න පුළුවන්. ඒක පෙන්ලා දෙන්න බෑනේ. ඉස්කිඩියට කියන්න බෑනේ. ඉස්පිඩිය අම්මා කියන දේවත් අහන්නේ මොකද ඌට ඉන්න බෑ ගොඩපිම. ඉතින් බුදුරජාණන් කරන්නේ අපි උඹේ ජීවින් බාටපත් කළ බින උඹට ඕනනම් කක්ක ගොඩ ඉන්න පුළුවන්. ඕනනම් ගොඩ එන්න පුළුවන්. ඕනනම් සමාහිත වෙන්න පුළුවන්. ඕනනම් අසමාහිත වෙන්න පුළුවන්. දෙක සම වෙනකම් බලපන්. ඉතින් දකින්න නැති කෙනෙකුට මේක ගහපා දෙන්න හදන එක තේරෙන්නේ නැහැ නේ. ඒක ඉස්කෙඩියට ගොඩබිම වාසය උගන්වන්න හදනවා වගේ. ඔය ඉස්කිඩේ කවදා හරි උඹටත් ওই ටික වෙයි වරෙන්කෝ. ඔකත් කවදා හරි ගෙම්බෙක් වෙනවා. කෙච්චි දවසට අන්න තේරෙයි. කියපු දේ තමයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා කරුණාකරලා මේ ජීවිතේ කාමෙට විතරක්ම ගත කරලා අනේ පහදින්න එපා. අනේ කමුරන්න එපා. අනේ නාස්ති කරන්න එපා. වෙලාවක් මේකට දාලා පුළුවන් තරම් පුරුදු කරන්න. කාමේ නැතුව ජීවත් වෙන්න බෑ. කාමේ සියසියට කයින් කරන්න බෑ. නමුත් මේ අනවශ්‍ය සුඛෝපභෝගී දේවල් අනවශ්‍ය පාරිභෝගිකත්වේ නැති කරලා ඡාම් ජීවිතයක් ගත කරන මේකට යන්න ওই දෙක සම්බර වෙන්න ආරෙ. බුද්ධමාකාර වෙනසක් තියෙනවා. මේ වගේ කෙනෙකුට කියන දේ හරිම සාධාරණයි. මොකද මේ ඇස් දෙක අරගෙන සක්මන් කරද්දි මේ ඇස් දෙක ගන්න පරියන්කේ ඉන්නකොට ඕක පෙන්වන නම් එච්චර ප්‍රශ්නයක් නැහැ. ඇස් දෙක ගන්න සක්මන් කරද්දිත් පේනවා. සමහරවිට ඕක කෙනාට ඩ්‍රයිවිං කරනකොට ඕක වෙන්න ඉඩ තියෙනවා. වලකින් යහපතට පයින් වෙලාවේ ඕක වෙන්න ඉඩ තියෙනවා. ලස්සන දර්ශන දිහා බලන ඉඳදී ඕක වෙන්න ඉඩ තියෙනවා. මොකද ඔය සත්‍යයට මේ කාලය සහ දේශය බලපන්නේ මේක අල්ලගත්තට පස්සේ ඕන තැනකදී මේක දැක් ගන්න පුළුවන් වෙනවා. ඒක පිස්සුවක් නෙවෙයි. හැබැයි සාමාන්‍ය දැකම නැති කෙනෙක් නම් කියන්නේ තමයි මෙයාට පිස්සු ඇදිලායි කියලා. නමුත් බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකයකනේ අපි ඉන්නේ බය වෙන්න දෙයක් නැහැ. දිගට කරගෙන යන්න. ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේ මේ අපගේ භාවනා වැඩමුළුවේ 4 වැනි දවසයි. මා අද පාන්දර 4:15ට පමණ සිට පුරා පැය දෙකක් සක්මන් භාවනාවේ යෙදුණා. ඇත්තෙන්ම සක්මන් භාවනාව යනු කුමක්දයි අදයි මට වැටහුණේ. මෙතෙක් මා කරලා තියෙන්නේ රැවටිල්ලක්, බොරුවක්, වංචාවක්. එය එය පියවර මැනීමෙන් මැනීමක් හෝ පාසල් ළමුන් කරන ආචාර පෙළපාලියක් වගේ. වම දකුණ යන සංඥාවෙන් වමත් දකුණත් මාරුවෙන් මාරුවට පොළවට ස්පර්ශ කිරීමක් පමණයි කියලා මට වැටහුණා. මට තේරුණා. මෙසේ වැරදි ලෙසින් කළ සක්මන් භාවනාව නිවැරදි කර ගැනීමට මුල් දිනේ සිට ඊයේ හවස දක්වාම ඔබ වහන්සේ අපට ලබා දුන් උපදෙස් ධර්මදේශනා ධර්ම සාකච්ඡා සහ විචිත්‍රවත් ලෙස ඒ කරුණු යෝගාවචරයන්ට ඉදිරිපත් කිරීමේ ශෛලිය මෙන්ම පින්වත් රෙජී මහත්මාණන්ගේ මෙහෙයවීම ඊයේ හවස අප වෙත ලබා දුන් අවවාද උපදේශද මහෝපකාරී වුණු බව සිහිපත් කරන්නේ පුඤ්ඤෝ පුඤ්ඤානුමෝදනාවන්ද සමගයි. පින්වත් ස්වාමින් වහන්ස මා මුලින්ම දකුණ වම ලෙස භාවනාව ආරම්භ කළා. වෙනදාට වඩා හිත තදින්ම ඒ කෙරෙහි යොමු කළා. බොහෝ වාර ගණනක් එසේ ගමන් කරද්දී මේ පාද ගැන මට විවිධ අදහස් එන්නට පටන් ගත්තා. මේ දන හිසෙන් පහත විටක මට හැඟුණේ කෙටි මිටක් ගැසූ උදැල්ලක හැඩයගත් පොළව බුරුල් කරන මුල්ලුවක් වගේ. එය ක්‍රියාත්මක වන දිහා මා බලාගෙන සිටියා. සක්මන් කරනවා කියන ක්‍රියාවලියට සිරුරේ අනෙකුත් අවයවයන්ද උදව් වන බව වැටහුණා. මේ වන විට වම දකුණ කියන සසැඳුම මගෙන් ඉවත් වෙලා නිදහසේ පරීක්ෂණ පවත්වමින් ගමන් කළා. ඇවිදීමේදී පාදයේ විලුඹ සහ මාපොට ඇඟිල්ල විශාල දායකත්වයක් දෙන බව වැටහුණා. අනෙක් ඇඟිලි වලින් පොළව බදලා අල්ලන බවක්ද දැනුණා. මෙය මම මෙතෙක් අත් නොවින්ද කාරණාවක් නිසා ලොකු සතුටක් ඇති වුණා. බිමට හරවාගත් හිස මට ඔසවන්නටවත් වටපිට බලන්නටවත් හිතුනේ නැහැ. දිගටම මේවා ගැනයි මේවා ගැන සොයමින් බලමින් ප්‍රීතියේ ප්‍රීතියෙන් ඇවිද්දා. විටක මේ පාදවල ක්‍රියාකාරීත්වය කෙසේ පෙළ ගැසෙන්නේද කියලා බැලුවා. ඒ සඳහා මම තරමක් ඉදිරියට නැමීගෙන ඇවිද්දා. එවිට බඩ තද වෙනවා දැනුණා. ඊළඟට පිටුපසට නැමීගෙන ඇවිද්දා. එවිට කොන්දට වේදනාවක් ආවා. එසේනම් නිවැරදි ඇවිදීමක් සඳහා ශරීරය සමබරව පැවැත්විය යුතු බව තේරුණා. මෙසේ ඇවිදින විට කුඩා දරුවන් ගුඩුස් අරිනවා වගේ කටින් කිහිපවරක්ම ගුඩුස් යන්න පටන් ගත්තා. මේ ඇවිදීම එනම් සක්මන උදරයටද බලපාන බව එයින් වටහා ගත්තා. සක්මන් භාවනාවකදී මෙවන් දේ සිදුවිය හැකිද? නොයසේනම් මා භාවනා කමටහනෙන් පිට පැනීමක් සිදු වී ඇද්දැයි පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එසේම සෑහෙන වේලාවක් මෙසේ සක්මන් කරන විට මගේ ශරීරයේ තද ගතියක් වේගෙන එන බවක් මට දැනුණා. ඒ වෙලාවේ මා ඇවිද්දේ රොබෝවෙක් වගේ කියලා මට හිතුණා. මා මේ භාවනාවට ඇලුම් කළා. ඉවත් වෙන්න හිතුනේම නැහැ. මේ වන විට අධික නිහඬියාවක් පැවතුණු නිසා මම හිස ඔසවද්දී හොඳටම එලි වෙලා කියන කියලා දැනුණු හේයින් අකමැත්තෙන් වද භාවනාවෙන් සමුගත්තා. පින්වත් ස්වාමින් වහන්ස හාහා පුරා කියා සක්මන් භාවනාවේදී මේ ඇතිවුණු තත්වයන් ගැන පැහැදිලි කිරීමක් කර දෙනමින් ඊතා ගෞරව පූර්වකව ඉල්ලා සිටින අතර විස්තර දීර්ඝ වීමෙන් ඔබ වහන්සේටත් අරවින්ද මහත්මයාටත් යම් අපහසුතාවක් ඇති වූයේ නම් සමාවද අයද සිටිමි. කියන්නේ අපි හොයන සැප පොළොව මහී කාන්තාව උඩ සපත්තු සිරුපදයක් දාන ඇවිදිල්ලෙන් ලෝකේ තියෙන උතුම්ම සැප ගන්න පුළුවන්. ඔබෙන් හොයන්නේ රාජමාලිගාවක හරි යාන වාහන වලදී සපත්තු වල නෙමෙයි සැප තියෙන්නේ මේ පොළොවේ හිස් මේ නිර්වත් පය වදිනකොට නිකමට හිතන සිද්ධාර්ථ කුමාර ඉපදිච්ච ගමන් හත් පියවරක් තිබ්බා හත් පියවරට පියුම් හතක් පිපුණයි කිය. ඉතින් මේ යෝගාවචරයකටත් කියන්න තියෙන්නේ තබන තමන පියවරක් පාසා පියුම් පිපෙනවා. පුදුමාකාර දැනුමක් පුදුමාකාර සරලකමක් පුදුමාකාර ඍජු දැනුමක් පුදුමාකාර සාන්තියක් මේ සක්මනේ කියන. අපි එදිනදා ජීවිතේ අපි කොච්චරක් මේ සරල සත්‍යයෙන් ඈතද කියලා බලන්න. අපි සපත්තු සර්පොතේ ගලවන්නෙම නැහැ. කවදාකවත් ප්‍රයෝජනයක් නැතුව එහෙම ඇවිදින්නෙත් නැහැ. අපි යන්නේ වැසිකිළියට යන්න, කණ්ඩ යන්න, කඩේ යන්න, shopping යන්න. ඒ කිසිම තැනක මේක ලබන්නත් බෑ. මේක නිකන් හක්කලං කිරිල්ලක්. නමුත් පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. එච්චරයි. මේ මහා ලොකු භාවනාවක් ඕනනම් දාලා කතා කරන්න. පිනිපා වඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක්. ඊට වැඩි රජ සම්පතක් තියනවාද කියලා බලන්න නිකන් වැලි පොලෝක යහන මහට යනවා විතරයි. ඉතින් අපේ ගෙදරක් හදනකොට අපි කවදද සක්මනක් හදන්න ඒ ගෘහ නිර්මාණ ශිල්පියාට කියන්නේ. ගෙදරක් එපා පන්සලක දැකලා තියෙනවද? පන්සලක දැකලා තියෙන අත්‍යවශ්‍ය අංගවල සක්මනක් ගාන්ටාර ගොළුණක් නම් ලවුඩ් ස්පීකර් එකක් නම් අත්‍යවශ්‍යයි. එනිසා කරුණා කරලා බිමට බයි. ඔය හිතානින්න හස්මාලිකාවේ නෙමෙයි සැප තියෙන්නේ. නිර්වත් පොළොමහි කාන්තාවට නිර්වත් පයෙන් ඇවිදින්න ඊට වැඩිය සැපක් ඊට වැඩිය තිරියංගමක් ඊට වැඩිය සරලකමක් ඊට වැඩිය ලෑස්තියක් නැහැ අන්තිමට එහෙම සැපවන සැකකුත් හිතෙනවා යකෝ මේක දන්නේ නැහැ බුදුහාමර සක්මන් කරනවා කියලා කිව්වේ කියලා හිතෙන්නත් ඉඩ තියෙනවා කොයි දේ වුණත් මේ බිම ඉඳ ගන්නවා විතර මහ පොළොවේ ඇවිදිනවා විතර සැපක් මොන මොන තුතු උඩියවත් නැහැ අද මේ ශිෂ්ටාචාරය නිසා අපි මහ පොළොව අකප වෙලා අපට පොළවේ පහයි තියලා ඇවිදින්න මම හොඳට මතක තියාගන්න පොළවේ පහයි තියලා ඇවිදින්න පුළුවන් නිරක්ෂේ වටේ විතරයි. අනිත් තැන්වල සීත ඍතුවට ගියොත් උෂ්ණ ඍතුවට ගියොත් ඒවා බයිලා තමයි. ඒක නිසායි බුදුහාම කියන්නේ මේ ප්‍රතිરૂප දේශ වාසය කියලා එකක් තියෙන්නේ. මෙහි පුළුවන් සක්මන උගන්වන්න පිටරටකට ගියොත් මම හැදුවා යන යන තැන්වල සක්මන් හදන්න හැදුවා. සීත කාලට එක කේක් එක වගේ තද වෙනවා. චීත ගන්න මොන මොන જાතියක් කරලත් එළියට ගන්න ගියොත් එහෙම තෙම රෝගයි ස්නායු දුර්වලකමයි හැදෙනවා. මේකේ හම්බුනාට පස්සේ අපිට කවුද පාවිච්චි කරන්නේ? නිසා නිවන් දකින්න ඕනේ මේ ජීවිතයේ ජොලිය ජීවත් වෙන්න. සන්තෝෂෙන් ජීවත් වෙන්න කරුණාකල සරලව බහින්න බිමට පුළුවන් වෙච්ච වෙලාවක එහාට මට සක්මන් කරන්න විනාඩි 35 40ක් සක්මන් කරාට පස්සේ ඉඹින්න හිතනවා මහ පොළොව. මේ පොළොමයි කාන්තාව අපිට දෙන මේ ශක්තිය ඒ සෙරෙප්පු දාලා ඇවිදින්නේ මොන තරම් සාපයක් කරනවද කියලා අපි. නැති බැරි කමන සෙරෙප්පු දාන්න නැත්තම් කරන්න දෙයක් නෑ. නමුත් මම පොඩ්ඩක් හරි මතක තියාගන්න වැලි පොළොවක ඇවිදිනවා විතර මුළු ඇඟම සම්බාහණේ වෙන මොකක්වත් නෑ. වෙන කිසිම සාස්ෘණ වහන්සේ නමක් මේ ගැන කියලත් නෑ. ਸਰවඥයන්සේ දවසකට හැතම 15කට වැඩි ප්‍රදේශයක් චාරිකාවේ ඇවිදිනවා. අපි කිලෝමීටර් භාගයක් යන ඉස්සලා 3 wheeler එකට කතා කරනවා. නැත්නම් කෝච්චිය කීරද තියෙන්නේ කියලා අහනවා. ඇවිදින්න වුණොත් ඒක ඒක නිකන් දුප්පත්කමක්. හරි ලැජ්ජාවක්. ඒ මයිත් එක හිටපු කෙනෙක් කියනවා ස්වාමී මේ මං ගිහි කාලේ අපේ පුතා හම්බෙච්ච දවසල කවදාකවත් මගේ කියන වාහනයකින් නැතුව මං ගිහිල්ලා නැහැ. ඒ දරුවා ඒ තරම් වාසනාවන්තයි. බබා හම්බ වෙනකොට මම කාර් එකක් අරගත්තා ඊට පස්සේ දිගටම අනේ මට එතන අර පොඩි එකාට කතා කරන්න පුළුවන් නම් මොන කරුමයක් දප්පා අපි පොඩි කාලේ කොච්චර ඇවිදලා තියෙනවද යටට ඇඳුමක් නැතුව නේ කෝ ඒකද උඩට ඇඳොත් යටට නැහැ යටට ඇඳොත් උඩට නැහැ අපිට ගහලල්ල ඒ ගමද රටද ගඟද මොකක්වත් ගාණක් නැහැ ඒ වාගේ ආපහු ජීවිතය ගත්තොත් මේ සරල මේකකට බුද්ධම සපක් තියෙන. සක්මන් ගැන උගෝ සමානලට මයින් අහනවා මං කියන්නේ පිනිපාපඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ ඉච්ච නික ඇවිදපන්. ඕක ටික කාලයක් කරනට හරියයි. ඕකට වම දකුණ ඕනේද? ගොඩක් දේවල් ඕනේ. කෙරෙන්නේ නැති වේදකමන ඉතින් කොඳුරු තෙල් කාලා 7යි 7යි ඕනනේ. ඔය කෙරීගෙන යනකොට තේනවා මේකේ කොච්චර සපක් තියෙනවද කියලා. නමුත් එතකොට ඉතින් අපි සෑහෙන ගානක් ආයෝජනය කරලා එදාට තමයි පදම එන්නේ. ඊට පස්සේ ගිහිල්ලා පරියන්කයකට ගියා නම් කකුල් දෙක පුන්න ගත්ත බබෙක් එහෙම ගිහිල්ලා ඇඳේ තිබ්බා වගේ සමාධියේ හේමම යනවා. එيشා ගෙදර ගියාට පස්සේ කරුණා කරලා සක්මන් පොඩිත්තක් කලාගෙන ගයි. ලව්වපයක කප්සෙට් ගියත් ප්‍රශ්නයක් නැහැ සක්මන් ගන්න එකයි. බිස්නස් අවුත් උනත් ප්‍රශ්නයක් නැහැ. ඊට සක්මන් ගන්න එකයි තියෙන්නේ. ඒ මං අර මං ලියම සක්මන් පිළිබඳ ලියපු පොතේ මං හරි ගස්සලා දැම්මයි ටික. පොත ලොකු ස්වාමීන් වහන්සේගෙන් අහනකොට ලොකු ස්වාමීන් කිව්වා සුමේද තාපසයෝ ගිහි ගියත හැරලා ගිහිලා බෝධපාසම්බාර පුරනකොට ඉස්සල්ලාම කෙඩුවෙන් ගඟක් අයිනේ අසපුවක් හදාගත්තයි කියලා. ඊට පස්සේ සක්මනක් හැදුවයි කියලා. ඒ හදපු සක්මනේ දිගපළල බුදු වුණාට පස්සෙත් මතක තිබුණලු. රියන් තුනක් පළලයි, රියන් 30ක් හෝ 45ක් දිගයි. සක්මන වටේට රියනක උපචාරයක් තියලා හදලා තිනවා. ඕගොල්ලෝ සමාජලාට උඩට යයි. උඩට ගියොත් කුටිය ළඟ හදපු සක්මන් දකි මේ වගේ යායට හදපේවා නෙමෙයි. ඒවා ඒව හදලා තියෙන හරියට ඒ දිගපල්ල තියලා. ඒව නැත්තම් යනකොට මෙහෙන් සක්මන් භාවනා පොතක් ඉල්ලගෙන යන්න. අරණ ගිහිල්ලා කරුණා කරලා ගෘහ නිර්මාණ ශිල්පියාට කියන්න සක්මනක් හදලා දෙන්නේ. ඊටසේ ආඩම්බරෙන් ඕනේ වයසක අම්ම කෙනෙක් කියන්නේ ඔන්න ඔගේ අම්ම සක්මන් කරපන් කියලා. ඒතකොට අම්මා යන්නේ තිරියන් වෙලා. ඔය අර වෝකර්ස් ලයි වෝක් රයිට්ස් නුයි අනම්මනම් කොන්ද පන්නේ නැති වෙන වැඩ අප්පා. මේ සක්මන් කෙරුවා නම් එහාට මෙහාට ඔක්කොම හරියනවා. ඒක නිසා මෙහෙන් නිසනවනේ අවිල යන හුඟෝ දෙනෙක් අපිට ස්තුති කරන්නේ භාවනාවේ සමාධියටවත් ඉඳගෙන කරන භාවනාව නෙමේ සක්මන උගන්වයි කියලා. ඒක අලුත්ම මේ විශේෂතාවයක්. අපි කියන බොහොම ආඩම්බරෙන් කතා කරන අපි පුළුවන් තරම් මම ඒකට ධම්මරන් ජාමතුන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද උඩ සක්මනයි පිරිමයයි භාවනා කරන සක්මනයි මේ දෙකම ඒ ආසුන් තමයි අන්තර සුද්ධ කරලා දුන්නේ. මේ මැද බිඳුව හදලා දුන්නේ යටි අන්තර කට්ටිය. පල්ලෙහත් ඇතුව එකක්. බලන පුළුවන් තරම් සක්මන් මලු වැලි මලු හදලා දෙන්න. දකින්නකොට බඩ පිරෙනවා. සක්මන් මලුවක් අතු ගෑවත් ඇති. මට සැකයි ඕගොල්ලෝ සක්මමල වතු ගන්නවද කියලා කරුණාකර මතක තියානින්න පල්ලෙහා එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා තුනම බත් පියාන වගේ හදන්න උදේට දෙවියොත් පහදිනවලු මනුෂ්‍යයොත් පහදිනවලු ලෙඩත් නැති වෙනවලු සක්මන්මලු අතු ගාවුවාම හැබැයි වැලි ඇටයක් හරි පල්ලෙහා යායට වැටුනොත් කඹරන්න වෙනවා අයිතියක් නැහැ වැලි ඇටයක් විසිකරන්න වැලි ඇටේ අතින් ගෙනලා තියන්න තියලා සක්මන් කරන වැලි අතු ගෑවත් පිං සිද්ධ වෙනවා. සක්මන් කරනකොට ওই ටිකත් හම්බ වෙනවා. අපි යනවා ඊගා ප්‍රශ්නට. පින්වත් ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සාමාන්‍ය ආකාරයෙන් සක්මන් භාවනාවේ යෙදීමේදී සමහර විට ඇස් වසා පියවර දෙක තුනක් සතියෙන් තැබීමේදී ඇස් ඇර පියවර තබනවට වඩා මෙසේ සුළු පියවර කිහිපයක් ඇස් වසා තැබීමේදී මා වඩා සතිමත් වන බව හැඟෙනවා. නමුත් මේ පියවර දෙක තුන හැරුණකොට ඉතිරි මුළු පතයේම මා පියවර තබන්නේ ඇස් අරගෙනයි. මෙසේ ඇස් වසා පියවර තැබීම සුදුසුද? ඒ සක්මන් පොතේ ලියලා තිනවා කරන්න එපයි කියලා. කරගෙන යනකොට ඇස් වගෙන යන්න හිතනවා කරන්න එපයි කියලා. මොකද මේ මේ සක්මණේ අවශ්‍යතාවය තියෙන්නේ රූපත් පෙනෙද්දි සද්දත් ඇහෙද්දි චේතනාපූර්වක වැඩක්. පරියන් කියනකොට රූප නැහැ, ශබ්ද නැහැ, චේතනා නැහැ. නමුත් මම කියනවා මේ වගේ කරලා තමයි අපි සර මේ මොනවාද පරිේශනේ දිනු කරන්නේ මම කියනවා ඇස් දෙක වහන පස්සෙන් පතර දක්මන් කරන්න. টොප් එකට සතිය හිටිනවා. ඒතර වැටුනොත් වලක එහෙම හොඳටම සතිය සතිය නේ බෙල්ල කඩලා යනවනේ. ඒ නිසා හොඳට සක්මන් කරන්න ඕන නම් ඇත් දෙක වහන කරන එකනට ඇත් දෙක වහගෙන පස්සෙන් පස්සට අඩිය තියන්න. එතකොට බලන්න අවදි භාවයේ කිව්වහම ඉඳුරන් 6 දෙනාම නැගිටලා ඉන්නේ. ඇහත් අවදියෙන්, කනත් අවදියෙන්, නාසයේ දිව ඔක්කොම. ඒක level රෑක කරන්න මේක. টොප් එකට සතිමත් වෙනවා. ඒකල පුළුවන් නම් තාප්පයක් උඩ කරන්න ඊටත් වැඩිය හොඳට හිටියා. ওই මහ පොළොවේ හදලා දුන්නාට පස්සේ ඔක ටික ටික දියුණු කරන්න. දිනු කරලා පස්සෙන් පස්සට ගිහිල්ලා බලනවා. අන්ධකාරය කරලා බලනවා. පුළුවන් නම් තාප්පයක් උඩ යනවා. එතකොට ආයේ මොකක්වත් නැහැ. සතිබන්ධත් නම් බෙල්ල කඩලා ගියා. මං කියන්නේ මං මං ඒව එකක්වත් නරකයි කියන්නේ. හැබැයි මේ වයසක නාගේ අම්මලා ඌව කරන්න ගිහිල්ලා මම ගුටි කනවා. මේ මේ උගන්නලා මෙව්වද ස්වාමීන් වහන්සේලා මේ ඉස්සරහට ගිහිල්ලා ඉගෙනගෙන එන්නේ කියලා. පුළුවන් ඒ වුන් කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමේ අල්ලලා දුන්නට පස්සේ ක්‍රමයේ අල්ලලා දුන්නාට පස්සේ පරිේශනේ කිලෝරක් නැහැ. අපිට මේ මනුස්ස ශාරීරිය හම්බුනේ ඔය සෙල්ලම කරන්නයි. ඒව එකකටවත් කවුරුත් කියනකම් ඉන්න ඕනේ කරගෙන යන්න බෙල්ල කඩනොත් ප්‍රශ්නයක් නැහැ නේ Tamanne. කැඩෙන්නේ ඉඳී තියෙනවා මම නෑ කියන්නේ. නමුත් මේ සතිය ඇති කිරීම සඳහා ලොකු ස්වාමීන් වහන්සේ ලියනෝට ලිව්වා මෙහෙම හිතෙනවා. ඒ පොත කියවලා බලන්න. සක්මන් කරනකොට ඇස් දෙක වහගෙන යන සක්මන් කරන්න හිතනවා කරන්න එපා. මේ සම්ප්‍රදාන කුලෝ කියන්න බෑ ඒක. නමුත් මම කියනවා තමන්ට ඕනේ නම් පරිශන කරන්න ඒ සතිය ඇති කරගත්තට පස්සේ ඕන දෙයක් කරන්න සතිය කැඩෙන්නේ පිණුම් ගහන්න පුළුවන් ඒතිෙදි සතිය තියාගන්න පුළුවන්. ඉතින් ඒකට ඒ වගේ ටික සෙල්ලක්කාරකම් කරලා තමයි මේ සතියේ තියෙන බඹරේ වැල්ලේ උනත් බඹරා වැල්ලේ උනත් කැරකෙනවා කියන මට්ටම ගන්න තියෙන්නේ. ඒ නිසා මේ පස්සෙන් පතර කරන සක්මන, අන්ධකාරය කරන සක්මන, තාප්පයක් උඩ කරන සක්මන Eh, ඔය මේ අචන් ඥාන ධම්මෝ මේ ඔස්ට්‍රේලියාවේ අච්චු ගහව පොතේ කියලා තියෙනවා. නිකන් කරලා බලපන් මොකද බෙල්ල කඩලා යන එකනේ වැඩිම දෙයක් වුණා ප්‍රශ්නයක් නෑ නැතත් බෙල්ල කඩන කට්ටිය ඉන්නේ. ඒ නිසා කරලා බලන්න මම ඒක නිසා මම විවෘත ලයිසන් එකක් දෙනවා කරගන්නයි කියලා. දෙවැනි ප්‍රශ්නය භාවනාවේ යෙදීමේදී වෙනත් බාහිර සිද්ධියක් සිද්ධි මාලාවක් ඇතුළු විට මා පුරුදුව සිටින්නේ එම සිද්ධිය දෙස උපේක්ෂාවෙන් බැලීමට තැත් කරමින් නැවත භාවනාවට පැමිණීමටයි. මෙසේ සිද්ධියක් සිද්ධි මාලාවක් මනසට නැගුණු විට නැවත භාවනාවට සිත යොමු කිරීමට වඩාත්ම සුදුසු ක්‍රමය භාවන කරුණාවෙන් පහදා දෙනමෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. මේක 아무තු ಜಾති ප්‍රශ්නයක්. නමුත් මට හිතෙනවා මෙහෙම කියන්න කියලා. මම නිදර්ශනයක් දෙනවා. ඒ නිදර්ශන අනුව මේ સંદર્ભේ විස්තර කරොත් අපි ආනාපාන සති භාවනා කරන්න කියලා ඉඳ ගන්න. ඉඳගෙන ඉන්නකොට හොඳට සතිමත් වෙලා ඉනකොට කවුරු හරි ඇවිල්ලා ළඟ වාඩි වෙනවා බස බස ගන්නවා සද්ද කරනවා ඉතින් තරහ එනවනේ අපිට එතකොට. අන්තම් මේක ගොඩ ගැහිගෙන එනකොට ඔන්න ඇවිල්ලා වාඩි වුණා එක්ක ඉඳගනි මේක කූඩ අරමත් දිගාරනවා වගේ එහාට දඟලලා මෙහාට දඟලන මොන මගුලක්ද කියලා හිත ඉති කොන කච කච කච කච ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහලා මේස පట్టල වෙනකොට අපේ හිත ආයෙසරයක් ආනපනට එනවනේ මම මම දෙන නිදර්ශනේ මම දන්නේ මේ කියන එක නෑ ඒකද කියන්නේ කියලා. ඉතින් මේ වගේ වෙනකොට මේ අවුලට කලිමුත් හිත තිබුණේ ආනාපාන සතිය නම් අවුලට පස්සෙත් හිත තියෙන්නේ නැවතත් ආනාපාන සතිය නම් අතරමැද මොනවා වුණත් කෙලෙස් සිද්ධ වෙලා නැහැ කියලා බුරුම ස්වාමීන් වහන්සේලා කියනවා. මුලදී සතිය නම් අගදී සතිය නම් අතරමැද දේවල් මොනවා වුණත් බාරසයි. ඒක නිසා මේකෙන් ගන්න තියෙන උපදෙස් තුනක් තියෙනවා මට පේන දේ. එකක් තමයි සිද්ධියෙන් පස්සේ අවුලෙන් පස්සේ හිත අරමුණට ආවට පස්සේ හිත නරක කරගන්න එපා. ආපිලන්නේ පුළුවන් තරම් සතියෙන් පවත්තක් නැහැ. එතකොට විච්ච දෙයින් කෙලෙසලා නැහැ කියන එක Tamanට ලාභයිනේ. ඒකට ගණන් ගන්න දේ දැන් ආවනේ කරපන්. දෙක අවුලක් වෙන්නේ නැතුව මේ පාඩම ඉගෙන ගන්න බෑ. ද්වේෂයෙන් අපි කොච්චරක ඉගෙන ගන්නවද ධර්මයේ? ඒ ද්වේෂය හරි රාගයක් හරි ඇවිල්ලා වුණා පස්සේ අපි දැන් දරනවා ඉස්සර උනේ අපි මේක ගැන තැවිලා හිත ආපහු ආවට පස්සෙත් මේක ගැන කල්පනා කර කර ගොජ දානවනේ දැන් නෑ අපි දන්නවා මේකේ මොකුත් නෑ මේකෙන් තමයි මේ කෙලෙසිය ධර්මයක් බවට පත් වෙන්නේ රාගය ධර්මයක් බවට පත් වෙන්නේ ද්වේෂය ධර්මයක් බවට පත් වෙන්නේ එහෙම නැත්නම් ද්වේෂය ද්වේෂයමනේ නමුත් මේ මනස ළඟට ආවට පස්සේ ද්වේෂය උලම් බහැලා මොකද එයා එකෙන් ධර්මයක් දැකලා තියෙනවා. උඹ වරෙන් උඹට කෙලසන්න පුළුවන් මම විනාඩි නමුත් ඉස්සලා සතියේ පස්සේ සතියේ මගේ ආමුතුරු මට කියලා තියෙනවා මේ ගණන් ගන්න එපයි කියලා. එහෙනම් ද්වේෂය ආවට ද්වේෂේ කෘත්‍ය සිද්ධ වෙලා නැහැ. ඒක නිසා ආවට පස්සේ කියනවා මේ වෙච්ච දෙයට එන්න සීරු දෙක ගිය පළච්චාය. දැන් මෙතනලා සතිය පවත්තා. ඊට පස්සේ අනිත් දවසේ ද්වේෂේනට හා හා හා උඹ දාවේ අනේ ඵලයන් බයි යන්න කියයි. උඹ දාවට එයාට කෙලසන්න බෑනේ. කෙලසුණාට අපි ගණන් ගන්නෑ. ඊට පස්සේ දුක කියන්නේ සැපක්. ඊට පස්සේ කියන්නේ අඹ දෙන්නේ. අකලෙස් ප්‍රශ්න නැහැ වරෙන් බලන්න. අපි ළඟ ආයුධ තියෙනවනේ ඈ නෑ සම්මා දිට්ඨිය විතරයි ඔය කෙනිය ඕකට කරන භාවනාවේ තබ්බේ එක ඇති වටිනාකමක් නෑ. භාවනාව කළා තටමැව්වට වැඩක් නෑ විමේඳගෙන. ඒක නෙවෙයි වෙලා තියෙන්නේ මේ කෙලෙස් වලට ගහන්න තියෙන ඥානෙ. අපි මේ කෙලෙස් උඩ තියාන අයියෝ අනේ අම්මේ කිය කිය හිටපොන කෙලෙස් තමයි වැඩෙන්නේ. මොකද මේ තැවීමක් නේ කරන්නේ. කෙලෙස් වල ගියද ෆු. එච්චරයි. ඔබ ඵලය යපයන්න මම ඔය ඉස්සරහට සතිය පස්සේ සතිය. බොෝනේ බයිලන්නරවා. දැන් අපි මෙතන කහකච්චා කරනකොට කවුරු ආවිල පිස්සුවන් නටලා අවුල් කරලා තියලා ගියාට පස්සේ කියනවා කෙලියද කෙල්ලද යන්නේ නැපලයා. අපි අපි ඊගාට වැඩ ඉවර කරගෙන ගියාට පස්සේ අතන කාලේ පොඩ්ඩක් එහෙම වීමක් වෙනවා. නමුත් අපි එයා නටන තාලට අපි මේක වෙනස් කරන්නේ මේ වාගේ අචල සද්ධා බුදු සද්ධාව බුදුහාමර ගැන තියෙනවනම් ධර්මය ගැන තියෙනවනම් සංඝයා ගැන තියෙනවනම් තමන්ගේ සීල ගැන තියෙනවනම් ඉන්ද්‍රකීලයක් හතර පැත්තෙන් එන හුලඟට හෙල්ලෙන්නේ නැතුව වගේ. අපේ හිත එහෙම නෙවෙයි හුලං අදින තැනක හිතුන පහන් දැල්ල වගේ එහෙට නැමෙනවා මෙහෙට නැමෙනවා. ඒකල කියන අනේ බුද්ධං සන්නං ගච්ඡාමි ඉතිවිසෝ භගවරං සම්මා සම්බුද්ධෝ කියන මොනෝ කරන්නේ. ඉතිබත බත ඉතිබත බත ගාන අකුණක් ගන්නකොට. පිස්සු. එහෙම නෙමෙයි බුදුහාමුදුරුව අපිට දීලා තියෙන බුදුහාමුදුරුව කියන එකට හිත හදාගන්නේ අකුණ ගව මැරෙයි. අකුණෙන් පස්සේ මැරිලා නැහැ උඹ බඩ බලපන්. ඒ වෙලාවට විතරක් ඉතිපිචෝ ගාතාව කියනවා අනෙක් වෙලාවට පිස්සු කියනවා. ඒක හරියන්නේ ඒ ඒ අනිකක් වලින් අපි ගත්ත මේ පටලවා ගත්ත දේ බුදුන් කියන මේකට හිත හදාගනින්. ඔබ මේ වගේ තැනක ඉඳද්දි කෙලෙසයක් ඇවිල්ලා මැරුණාම මොකෝ ප්‍රශ්නේ? ඔබ ඉන්නේ සීලක කෙලස් කරන්න නෙවෙයි මෙහි ආවේ. මං ඉල්ලලා නෙවෙයි කෙලස් ඇවිල්ලා තියෙන්නේ. ඔබ ඔබ නටපන්. මම නෙවෙයි ඔබට මායින් කරන්නේ. මම ඉස්සලා තියෙන සතියත් අදහනවා පස්සේ තියෙන සතියත් අදහනවා. මම වග වෙනවා. ඊට පස්සේ ඊගා චිත්තක්ෂණේ මං කෙලස ගන්නෑ. ඇති වෙච්ච රාගයක් කියලා බලලා ඔය කෙලස ගන්නෑ. මම බලනවා ගණන් නොගෙන ඊගා චිත්තක්ෂණේ අවදි වෙන්නේ. ඉතින් ඒකේ තියෙන මේ පස්සේට හිත කෙලස ගන්න නැති ගතිය අවුලක් වුණොත් විතරයි මේ පාඩම ඉගෙන ගන්න පුළුවන් ගතිය. ඊට පස්සේ දුක සැපක් වෙන ගතිය. කරදරේ ප්‍රයෝජනයක් ගන්න හැටි. ඔක කියලා දෙන්න බලන්න කාට හරි කියලා දෙන්න පුළුවන්ද කියලා? කාට හරි ළඟ තියාන පාඩම කියලා දෙන්න මොන යකෙක්ක් බාර ගන්නෑ. ඒගොල්ලෝ කැමති දුක බාර ගන්න. ඒගොල්ලෝ කැමති අසහනේ බාර ගන්න. ඒගොල්ලෝ කැමති පරාදේ බාර ගන්න. ඒගොල්ලෝ කැමති පච වෙච්ච ගතිය බාර ගන්න. ඒ බුද්ධ ධර්ම නෙවෙයි. බුද්ධ ධර්මයේ තියෙන්නේ වීරිය ඇති කරන්නයි ප්‍රඥාව ඇති කරන්නයි දුක නැති කරන්නයි ඒ නිසා අපි මේ ධර්මේ හරවා ගන්න ඕනේ අපිට ඕන විදිහට ඒක තමයි යෝනිසෝමනසිකාරය කියලා කියන්නේ නියම කල්පනාට අපි කියන එකට යහ කල්පනාව එහෙම නැත්නම් මේ පතමනසිකාරේ නුවණින් කල්පනා කරන්න ඕනේ ඕන කෙනෙක් අපිට ලනු දෙන්න පුළුවන් පශ්චාත්තාපයෙන් පශ්චාත්තාපයෙන් ලනු දෙන එකට මම කියන්නේ අසත්පුරුෂයයි කියන මොකා වුණත් ඕනේ නැහැ මට. ඕනෙම දෙයක හොඳ පැත්ත දකින්න මිනිහෙක් ඉන්නවනම් කතා කරන තම්බියක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. මං මේ මනසත් එක්ක කටක් දා ගන්නවා ඉස්සරහට යනවා. ඉස්සරහට එන්න එන්න එන්න එන්න මම සහතික වෙන්න ඕගොල්ලන්ගේ චරිත වලටත් මේ දේ වෙනවා. අත්පුරුෂයා කවුද අසත්පුරුෂයා කවුද මේවා නිකටල්ලේ තියන තැවෙන එක නෙමෙයි බුද්ධ ධර්ම කියන්නේ. ඒ ඒ මොහොතේ සතුටින් අහපොළවේ ඇවිද්දත් සතුටින් රාගය ආවත් සතුටින් ද්වේෂය ආව සතුටේ මොකද අපි දෙපැත්තේ තියානින්නවා සතියේ. ඒකට අපි වග වෙන්න ඕන. පියුරුනාට පස්සේ ආයෙ සතිය අරගෙන ඉවරලා සුද්ධ කරන යන එකයි තියෙන්නේ. මේ මයික් එකට කතා කරන්න ඕන. මෑණියන්ටත් ඒක දාන්නයි තිබ්බේ මයික් මයික් එක දෙන්නයි තිබ්බේ මතක නැතුණා ඒක. ඕන් කළා දෙන්න. දෙසරයක් කඩන්න. හරි. හරි හරි. ස්වාමින්වහන්ස අවසරයි. දැන් ඔබ වහන්සේ ඔය කියපු කාරණා ටික මම හිතනවා මේ භාවනාවේදී පමණක් නෙවෙයි අපේ ගෘහ ජීවිතේට පවා වටිනා අදහස් ටිකක් ඒ ටික කියලා. දැන් ওই විදිහට අර ඉස්සරහිනුත් සමාධිමත් වෙලා පිටපස්සෙනුත් සමාධිමත් වෙලා සමාධි කියන වචනේ මම බාරගන්නේ මම කියන්නේ සතිමත් වෙලා කියලා ඒක දැන් මේ පචයක් කිව්වනේ මේ දැන් කියලා මං ඉස්සරහම පචයකට හරවනවා ඒ ඒ මම මම නෑ මයි කිසිම අනුකම්පාවක් නෑ ගහන ඔළුව කුඩු වෙන්නම ගහන සතිය වෙනයි සමාධිය වෙනයි මම මේ උත්සාහ කරන්නේ සමාධිය දෙන්න නෙවෙයි වැරදිම ස්වාමීන් වහන්සේ එතකොට ඒ අතරමැද එන කෙලෙස් දැන් අපි ගෙවල් වල ජීවත් වෙනකොට ඇත්ත වශයෙන්ම එහෙම දේවල් ඕන තරම් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී උනත් උභාන්සේගේ කියපු කාරණාව අපිට ලොකු පාඩමක් වශයෙන් ගන්න පුළුවන් ගෘහ ජීවිතේදී. ඒක මගේ අදහසක් මම මේ කිව්වේ. ඔය ඒක සාරිපුත්තු සාන්ත කියනවා පමාදේන කම්පතිති සති බලං කියලා. පමාදේ කියලා හිත නන්නත්තර වෙලා. කෙලෙසක් කර පමා වෙట్లా. නමුත් අකම්පණය වෙන්න බා. පමාදේ න කම්පතිති ප්‍රමාද වුණා කියලා සැලුනොත් කෙලෙසයක්. ප්‍රමාද වුණාට කම්පවුනේ නැත්තම් සතිය නෙවෙයි. ඒකට කියන්නේ සති බලය කියලා. බලවත් සතියක්. ඒකට යන්න බෑ ප්‍රතිපට්ඨානේ භාවනා නොකරපු කෙනාට. ප්‍රතිපට්ඨානේ කරලා සෙල්ලක්කාර ජීවිතයක් ඇති කරන්න තේරෙනවා. මේ කෙලෙස් අපිට ඊගාව පන්නරේ දෙන්නයි එන්නේ. තැලුනොත්, තැවුනොත් කෙලෙස්. නොතැවුනොත්, නොසැලුනොත් සති බලය. එනිසා සති බලයට ගියාට පස්සේ තේරෙන තමන්ට සති බලයක් ඇති වෙන්න අමලියක් වෙන්න ඕනේ. ඒ නිසා ඒ දුකේ තියෙන පැමිණි දුක් පැණි රහයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා දන්නවද? පැමිණි දුක් පැණි රහයි. හැබැයි පැමිණි දුක් පැණි රහක් වෙන්නේ වාතිපට්ටානේ කරන එකට. නැති එක පැමිණි දුක් ගැන කනගාටු වෙලා අයියෝ බාන මෙච්චර පින් කරනවා මෙච්චර දන් දෙනවා මෙච්චර කෙරුවා මට මේක වුණානේ. මේ අල්ලපු ගෙදර එකන තමයි මේක කරන්නේ නැත්තේ. මේ නරක වෙලා වෙන්න ඇති. පිස්සු පිස්සු සතිමත් එක්කනට තේරෙනවා පැමිණි දුක පැනිරහයි උඹට ඔබ බුද්ධ පුත්‍රෙක් වෙච්ච ඉඳ සතිමත් වෙච්ච නිසා ඒ දුක හරි ඕක අයිතිවාසිකම් කියන්නේ දැන් ආපු සතියට අයිතිවාසිකම් කියපම් පැලච්ච දුකට පළච්චාවයි ඔය මයිකේකට කතා කරුවොත් හරි යෝනිසෝ හරි කතා කරන්නේ ස්වාමීන් වහන්සේ අවසරයි මම කියන්නේ අපි දැන් ගෙදර ජීවත් වෙනකොට අපි ඉතින් ගෙදර දරුවොත් එක්ක ස්වාමියා එක්ක අපි කොහොමද ජීවත් වෙනවනේ ඒකට අපි හැම වෙලෙම ඒ හඳුනාගෙන යෝනිසෝ මනසිකාරයෙන් එන්නේ මොනවද අපිට එන තරහා වේගය ඒ ගැන හඳුනාගෙනම ජීවත් වෙනොත් හොඳයි නේද කියලා ඔබ වහන්සේගෙන් අහන්නේ මම යෝනිසෝ මනසිකාරයෙන් ඕ එහෙම නැත්තම් වෙන මොකද්ද තියෙන්නේ අපිට ඔව් එහෙම තමයි. එහෙම නැත්නම් අනාගතේ. එන දේ හඳුනාගෙන මේක කෙරුවොත් අනාගා මේක කෙරුවොත් අනාගාමි නැත්නම් අනා ගන්නවා. එහෙමයි. එහෙමයි. එච්චරයි. ඒක නිසා අනාගාමි වෙන්න ඕන නම් යෝනිසෝමනසිකාරය ගන්න. නැත්නම් පරණ පුරුදු තාලෙට ගැහුවක් ගන්න මරුවක් බරන අරගන් කියලා ඉන්න එකයි තියෙන්නේ. ස්වාමීන් වහන්සේ අවසරයි. නෑ මං ඇහැවි ඒක තමයි අපි හැම වෙලේම ඉන්නේ ඉතින් එකනේ ඉතින් ගෙදර ඉන්නකොට අපි අරව ගෙදර එදිනදා වැඩ කටයුතු කරගන්නකොට ගොඩක් අපි ඒක තෝරලා වේරලා වැඩ කටයුතු කරගත්තොත් හොඳයි නේද කියන්නේ. ඒ යෝනිසෝ මනසිකාරයේට gedarada aranniyada pavidida gænuda pirimida tambida buddhaganda මොකක්වත් නැහැ. නමුත් බෞද්ධයා කැමති නෑ මේ යෝනිසෝ මනසිකාරය අබෞද්ධයන්ට දෙනවට. ඒක බුද්ධඝම් කරගන්න හදනවා. නැත් යෝනිසෝ මනසිකාරය කියන එක කාලයට දේශයට අහු වෙන එකක් නෙවෙයි. පිටරට වලින් ඇවිල්ලා පැවිදි වෙච්ච කට්ටිය කියනවා ඔයගොල්ලෝ බුද්ධ ආගමකාරයෝ හිතාන ඉන්නවට වැඩිය පාරමිතා පිරිච්චයි ඉන්නව අබෞද්ධයන් අතර ඒගොල්ලන්ට මේ ධර්මෙ මීට වැඩිය තේරෙනවා. මේගොල්ලෝ අයිතිවාසිකම් කියාගෙන අපි සිංහල බුද්ධ ආගම් කිව්වට අර මිනිස්සු ඊට වැඩිය සන්තෝෂයක් ලබනවා භාවනා කරලා. ඒ මොකක්වත් නිසා නෙවෙයි ඒගොල්ලන්ගේ තියෙන අර විප්ලවීය චින්තනය නිසා. අපේ තියෙන සම්ප්‍රදාන කුල සිංහල බෞද්ධ චින්තනයනේ. ඒකෙන් වෙන්නේ පශ්චාත්තාප වෙලා අපි නිතරම සදාචාරය ගැන හිත හිතා නැත්නම් සදාචාරවාදී වෙලා සීලබ්බත පරාමාස අල්ලගෙන වෙච්ච ඒවා ගැන පශ්චාත්තාප වීම ලොකු සදාචාරයක් කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් මොකද කරන්නේ? બોලේ ඉතින් මම මොකද කරන්නේ? ඉතින් අල්ලගෙන නිකට අල්ල තියන්න තැවෙනවනේ ඉතින් තැවියක්. ඒකට බුදුහාමුදුරුවෝ මොනක්වත් කතා කරන්නේ නැහැ. නම බුදුහාමුදුරුවෝ කියන ඕනම දෙක සතුටින කාරණාවක් තියෙනවා. ඒක තමයි යෝනිසෝමනස්කාරය කියන්නේ. හැබැයි ඒක අධාර්මික එකක් නෙවෙයි. ඒ වඩා ගන්න සතිය තුලින් නිවැරදි කල්පනා තුලින් ගන්න එකක්. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නය දෑත් ඉදිරියට හෝ පිටුපසට බැඳගෙන සක්මනේ යෙදෙන්නේයි අපට උපදෙස් දී ඇත. දෑත් දෙපැත්තට තබාගෙන සක්මන් කිරීම නුසුදුසුද? ඒ ඇයි? පසුගිය දිනවල දෑත් ඉදිරියට පසුපසට තබාගෙන සක්මන් කරන විට බෙල්ල මද ලෙස නමන නිසා දැන් බෙල්ල හොඳටම රිදෙයි. දෑත් දෙපස තබාගෙන සක්මන් කරන විට මේ తත්වය මග හැරේයයි සිතමි. කරුණාවෙන් පහදා දෙන්න. ප්‍රශ්නේ මුල් ටික හරි පස්සේ ටික වැරදි. එහෙම ඉස්සරහට පැත්තට බැන්දයි කියලා බෙල්ලියමාරුවක් එන්නේ නැහැ. ඒක වෙන කතාවක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඉස්සරහින් පස්සෙන් බඳින්න කියලා කියන්නේ. ඒක ආදුනිකයට කියන එක. මොකද කකුල් දෙකේ චලනය බලන වෙලාවේ අත් දෙකේ චලනය වෙන්න ගත්තොත් දෙක කලවම් වෙනවනේ. ඒ නිසා අත් දෙකේ චලන විචල්්‍ය සාධකේ හිර කරනවා අපි. හිර කළා කකුල් දෙක විතරක් බලනවා. නමුත් තමයි තේරෙනවා නම් සද්දත් ඇහෙද්දි රූපත් පෙනෙද්දි මට කකුල් දෙක බලන්න පුළුවන් නම් අත් දෙක වෙනකොට ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තේ තිබ්බ ප්‍රශ්නයක් නැහැ. හැබැයි අත් දෙක ඉස්සරහින් බැඳ පස්සෙන් බැඳ කියලා වේදනාවක් එනවයි කියන එක ඒක විකෘතියක්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා පුරුදු වෙලා සක්මණ හරි ගියාට පස්සේ නිසිනින්ද යන්න අරින්න. කිසියම් නීතියක් මොනක්වත් දාන්න නැතුව සක්මණ අනායාසයෙන් සිද්ධ වෙනවා නම් ඒ වේගය අනේක ඇඟට ඒකට බොඩි නොලෙජ් කියලා කියන්නේ ඇඟට වාර දෙන්න වැඩි. Taman දන්නවනම් මම යන්නේ මේ සක්මණේ හිතේ පවතිනවා අත් දෙහෙල්ලුණත් රූප පේනවා සද්ද ඇහුණා සතිය තියෙනවා නම් අනායාසයෙන් සිද්ධ වෙන ප්‍රශ්නයක් නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව කරන විට කයේ දනිස් දෙකෙන් පහළට සෙලවීම වරහන් ඇතුළේ තියෙන මූමන්ට් පිළිබඳ සිහි කළාට වරදක් නැද්ද? ඒකෙච්චරම මේ සාධාරණ ප්‍රශ්නයක් නෙවෙයි අපි පටන් ගන්නකොට පතුල ගැන සඳහන් කරාට සක්මණේ සියලු ක්‍රියාවන් දිසෙයි සතිය යොදන්න ඕනේ. ඒ නිසා දණියෙන් පල්ල විතර නෙවෙයි අන්තිමට ඉඟටියෙන් පල්ල ඉනෙන් පල්ල බෙල්ලෙන් ඔක්කොම සක්මන්ට අහු වෙනවා. එහෙම නැත්නම් අපි ඇට සැකිල්ල යටම කෙලවර ගන්න විලුඹෙන් ඇති වෙන කම්පණය චංචලයේ බැලුවොත් ඒක ප්‍රකට වුණාට ඒ චංචල කම්පණය කෝච්චි පෙට්ටි ටිකක් අරගෙන තියෙද්දිට පිටිපස්සෙන් එන්ජින් එකක් ඇවිල්ලා ගහනකොට පෙට්ටියෙන් පෙට්ටියට පෙට්ටියෙන් පෙට්ටියට බලය සම්ප්‍රේෂණය වෙන්නේ ෂටි ෂන්ටි ෂන්ටින් කියලා කියන්නේ දඩ රස් දඩදඩස් දඩදඩස් කාලා ඉස්සරහට මේ වගේ මේ කොඳුවර පෙළ දිගේම අර කම්පන වේගය ඇට්ලස් කසීරුකාව දක්වාම යන ගමන තේරෙනවා. ප්‍රකටයෙන් පටන් ගන්න ඉතුරු දේවල් අතිරේක ලාභ වලට ගන්න. එච්චරයි ඒකේ ක්‍රමය. අතිපූජ්‍යනීය ගරු ස්වාමින් වහන්සේ පළමු භාවනා වැඩමුළුවේ සිට මේ දක්වා මා සහභාගී වූ සියලු භාවනා වැඩමුළුවලදී මගේ භාවනාව දිනෙන් දින වැඩි දියුණු වූ අතර ගැඹුරු සමාධිය තුල රැඳී සිටීමද අත්දැකීමි. නමුත් මෙවර භාවනා වැඩමුළුව තුල මේ දක්වා මගේ භාවනාව දියුණු බවක් නොදැනුණු අතර මාස 4ක් පුරා පැවති භාවනා අවස්ථාවේ ඇතිවන දකුණු කන ප්‍රබල ලෙස තදවීම නැවතී සිරුරේ තනින් තන දැරිය නොහැකි තරම් වේදනාවක් ඇතිවේ. භාවනාවට ඉඳගන්නා තැන් පැනින් පැනට මාරු කරමින් ඉරියව් වෙනස් කරමින් බැලුවද එහි නතර වීමක් නැත. ඒ නිසා වෙනදාමෙන් සතිමත් බවක් හෝ සමාධිමත් බවක් අත් නොදැකෙමි. වේදනාවන් සමග සිත එක අරමුණකට ගැනීමට නොහැකිය. සිතිවිලි කඩා පැන ආනාපානයට අකුල් හෙලයි. භාවනාව සඳහා සිත තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිණිස බුද්ධ දේශනාවට අනුව සියල්ල වෙනස් වන සුළු බවත් ඇතිවන සියල්ල නැතිවන බවත් නැතිවන දේ නැවත ඇතිවිය හැකි බවත් සිතා සිත ධෛර්යය සම්පන්න කරගන්නෙමි. මෙම తත්වය සඳහා ඔබ වහන්සේගෙන් කාරුණික උපදෙසක් අපේක්ෂා කරමි. කඩා හැලෙන සුපිරිසිදු දිය දහරාවක් මෙන් ඔබ වහන්සේගේ මුවින් ගලා එන ධර්මදේශනාවන්ට සවන් දීම අප ජීවිත තව තවත් ධර්ම මාර්ගයට නැඹුරු කරනු ලබයි. ඒ පිනෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. ප්‍රාර්ථනාවන් පරිදි අමා මහ නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරමි. මේකෙදි වෙලා තියෙන්නේ ජීවිතයේ යථාර්ථයක් මතුවලා තියෙනවා. යථාර්ථ කියලා කියන්නේ නිතරම ශරීරය දැනෙන දුක. මේක එකම චිත්තක්ෂණයකත් ඉසුබුලන්න තරම්වත් විවේකයක් නැතුව පද දෙනවා. භාවනා කරගෙන කරගෙන යනකොට අපි හිතන්නේ දුක නැති වෙනවයි කියලා. නමුත් වෙන්නේ මේ දුක මොන දේ කරත් වෙනස් කරන්න බැරි සදා හැම තැනම පවතින එකක් බව තේරෙන එක විතරයි. නමුත් පේනවා එහෙම උණයි කියලා මැරෙන්න ඕන කමක්වත් දරා ගන්න බැරි ගතියක්වත් නැහැ. හැබැයි පෙළෙන ගතිය නම් තියෙනවා. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර සාංශය සඳහන් කරලා තියෙනවා අපිට දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා කරුණු හතරකින්. නිතරම පෙළෙන ගතිය පීලනට්ඨෝ නිතරම තවන ගතිය සන්තාපනට්ටෝ. නිතරම වෙනස් වෙන ගතිය විපරිණාමට්ටෝ. නිතරම විවිධ හේතු විචල්්‍ය සාධක රාශියක් බලපාන බව සංකතට්ටෝ. ඉතින් මේක දැක්කට පස්සේ තමන්න දැනගන්න තියෙන මේ දුක්ඛ සත්‍ය තමයි මේ මතුවලා තියෙන්නේ. වහකණ්ඩ ඕනකමක් නැහැ. දරා ගන්න බැරි ගතියක් නැහැ. නමුත් බලාපොරොත්තුනේ නම් අපි උඩින් යයි කියලා. දිබ්බ චක්කු පහළ වෙයි කියලා. දිබ්බසෝත පහළ වෙයි කියලා. නමුත් හම්බෙලා තියෙන්නේ මොකද්ද? වෙනදා හංගන්න හදපු දුක හොඳට පේන්න පටන් ගන්නවා. ඉතින් සා මේ දුක්ඛ බුදුරජාණන්සේ කියනවා මහණි දුක නම් දුකම තමයි. මම ඒක නෑ කියන්නේ. නමුත් මේක දුක්ඛ සත්‍ය බව දැනගන්නා විතර සැපක්. මේකටයි දුක්ඛ සත්‍ය කියලා කියන දැනගන්නා විතර සැප මනුස්ස ජීවිතෙම නෑ කියලා. අපි ඒචේදී ආනපන හොයන්න ගියොත් ඉන්නේ තව දුක වැඩි වෙනවා. ඒතියෙදි කිව්වොත් අනේ මට සතිය නැති වුණා මට සමාධිය නැති වුණා කියලා ඒක තන්නේ කර පචයක්. මේ දුක ආවට පස්සේ සතිය නැති කරන්න බෑ. පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. දුකක් ආවට පස්සේ ඒ දුකෙන් වෙන තැනකට යන්නේ නැහැ හිත. ඒකම ඇලෙනවා. ඒ නිසා දුක කියලා කියන්නේ සතිය ඒකාන්තෙම ගෙට ගෙවද්දන දෙයක්. ඊට පස්සේ කියනවා අනේ මට සතිය නැති වුණයි කියලා. ඒ ඔය වෙන මොකද්ද ගැන හිතලා මේ ලියලා තියෙන තනිකර සතියෙන් ලියලා තියෙනවා. ඒ නිසා මේ ගෙට පැමිණිච්ච අමුත්තා රූප කර්මස්ථානයක් නෙමෙයි. මෙයා නේ නාම කර්මස්ථානයක්. අපි තාම රූප කර්මස්ථානේ ඉල්ලනවා ආනාපානෙ. නාම කර්මස්ථානෙ ගෙට එනවනේ ඒක දිහා බලන්න මේකේ පෙළන ගතිය තියෙනවා, තමන ගතිය තියෙනවා, විපරිණාම ගතිය තියෙනවා. මේක දිහා බලන හිටියොත් මේවැනි දෙයකට මම කියන්න හිතෙයිද? මේ තරම් උදේ ඉඳලා හැන්දාවට පෙළන දෙයට බුදුහාමුදුරහන මේකට යකෝ ආත්මය කියන්න වටිනවද කියලා. දැන් ඉතින් හරි සෝරි. අර මමයා පච වේගන එනකොට කියනවා භාවනා කියලා වෙලා. අයියෝ මෙච්චර ගන්න ජොලියක් තිබ්බ හැමදාම දවසින් දවස ඉස්සරහට ගියා. දැන් නම් එන්න එන්න පව් පව් වෙනකොට වැඩි කොව් කොව් වේගන එනවා. මොකද දුක්ඛ සත්‍ය අවබෝධ වේගන එනවා. ඒක නිසා කියලා තියෙනවා කවදා හරි දවසක මෙච්චර අමාරු ගමනක් කියලා දුක්ඛ සත්‍ය අවබෝධ වෙච්ච දවසක පාටි එකක් දාපු කෙනෙක් නම් කවදාකවත් ජීවිතේ නෑ කියලා. බුද්ධ ශාසනයේ කිසිම තැනක මෙච්චරම් ගැඹුරු ධර්මයක් අවබෝධ කරුවා කියලා පාටි එකක් දාපු නෑ. මොකද පාටි එක දාන එකත් කෙල වෙලා යනවා එතකොට. නිසා මේකේ තියෙන්නේ ඉස්ලාම චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය. ඉස්සරහට යන්න යන්න වෙන මොන જાතිකත් එක වසන් ගන්නත් බෑ, වළක්වන්නත් බෑ. පැන්ඩෝල් බිවත් සිද්ධාලේප ගෑවත් දුක දුකමයි. බාරගත්තට පස්සේ පේනවා අලියක්කට ඉන්දියාප්පයක් මහ ගන්නක්ද? ඔන්නෝග කාලා නිකන් හිටපන්. එච්චරයි. එච්චරයි දුක්ඛ සත්‍ය අවබෝධ කරනවා කියලා තියෙන්නේ මේක වළක්වන්න හැදුවොත් පිස්සු. වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න පුළුවන්. මම කිව්වොත් මට වතුර ටිකක් එන්න තෙත ගතිය නැතිව කියලා. ගින්නේ තියෙන රසණ නැති කරන්න පුළුවන්ද? මේ මනුස්ස ජීවිතේ දුක නැති කරන්න බෑ. එකක් කරතෑගේ දුක හරහා යන්න පුළුවන්. මේක තමයි බුද්ධ ආධුත්වමනසල පෙන්න දුක. මේක මට විතරක් ආපු එකක් නෙවෙයි. සදාතනිකදී දැන් මම නොවලහ බලක්කන්න බැරුව හරියටම දුකට මුහුණ දීලා තියෙනවා. අනේ මේක හොඳයි. ලෙඩ වෙලාවේදී මේක ආවනම් මම අමාරු වෙනවා. වයසට ගියාම මරණ මොහොතදී ආවනා මම දැන් මේ හොඳට හයි හත්තේ තියෙනකොටනේ පුළුවන් නම් මග අරින්න කියන්න සතියට මේක නොබල හිටපන් කියලා දුක ආවට පස්සේ බෑ ඊට පස්සේ පැමිණි දුක් පැමිණි රහයි කියලා මේක බාරගත්ත දවසේ බලන්න මොනවද තව හම්බ කරන්න තියන්නේ දැන් මේිට එහා මොනවද හම්බ කරන්න තියෙන්නේ මේකට දරන්න බැරිකමක් තියෙනවද බරන්න බැරිකමක් නෑ හැබැයි මවන්නේ කොටයි මෙහෙම උනේ කියලා අපිට හිතෙනවා නෑ මේක කාටත් තියෙන්නේ හැම කෙනාගේම මඩිසලේ බුලත් මඩිසලේ කිල්ලුවටයක් තියෙනවා. හැම කිල්ලුවටම හුණු තියෙනවා. ඒ වගේ තමයි දුක්ඛ සත්‍ය හැමෝටම සමානයි. මේක බාර ගන්න කැමති නැති එක විතරයි වෙලා තියෙන්නේ. ඒ නිසා ලෑස්තිලා යන පරියන්කේ ඉඳ ගන්නකොටම මේ පේන්නේ මට මවල පාපු එකක් නෙමෙයි මට විතරක් ආපේ ගන්න මේ හැම කෙනාටම තියෙන එකක් මම මෙතෙක්කල් මං කිරුවේ මේක මග අරින්න හැදුවා දැන් මම මේකට මුහුණ දෙනවා ආනේ මූණ දීපු ගමන් ওই දුක්ඛ සතිය පැංගිරි ගතිය නැතිලා මිහිරියාවක් එන්න පටන් ගන්නවා සංසාරේ පුරාවට මං කෙරුවේ මේක මග අරින්න හැදුවා බුදුහාමුදුර අපිට දැන් ශක්තිය දීලා තියෙනවා මේකට මූණ දෙන්න මූණ දීපන් කියලා එතකොට ඔය යකා ඔය කියන තරම් කළු පාට නැහැ එදාට දරන්න පුළුවන් ශක්තියක් එනවා ඒක නිසා කමඨාන සුද්ධ කරගන්න වශයෙන් කියන්නේ අනිත් දවසේ මේකට ලෑස්තිලා යන්න සම්පූර්ණ වෙනසක් ඇති ගෞරවනීය ස්වාමින් වහන්ස අප මෙම භාවනා වැඩසටහනට පැමිණියේ මෙය නිර්මල භාවනා යෝගී භාවනානු යෝගී ආරණ්‍යයක් ලෙස පිටරටවල පවා දන්නා නිසාත් ආර්ය නිහඬතාවය අනිවාර්යෙන් තරයේ පිළිපැදිය යුතු බව වෙබ් අඩවියේ සඳහන් වූ නිසාත්ය මා සහ මගේ හිතවතුන් දන් පිළිගැන්වීමට වසර ගණනාවක් මෙම ආරණ්‍ය කෙරෙහි පැහැදී සිටින්නේ මේ හේතුවෙනි. නමුත් తත්වයේ ඊතා වෙනස්ය. යෝගීන් යෝගීන් පමණක් නොව ඊතා කනගාටුවෙන් පසුතැවිල්ලෙන් යුතුව කිය යුත්තේ පූජ්‍ය පක්ෂය පවා බොහෝ තැන්වලත් විශේෂයෙන් කාමරය තුල හා විශේෂයෙන්ම සක්මන් මළුවේ නිතර ආර්ය නිහඬියාව බිඳින බවයි. මෙසේ වන්නේ ඊතා හිමින් කසුකුසුවෙන් බව සැබෑය. බොහෝ විට කතා වන්නේ ධර්ම කරුණු බවද සැබෑය. නමුදු ඔබ වහන්සේ සමග වැඩසටහනේ තිබෙන ධර්ම සාකච්ඡා කරුණු කොට වෙනත් පූජ්‍ය පක්ෂ සමග ධර්ම සාකච්ඡා හා ධර්ම ගැටළු විසඳා ගැනීම මෙම වැඩසටහනට අයත් නැතයි සිතමු. මෙසේ නිවස් වලින් පන්සල් වලින් වෙන්වීමේ ආතතිය මගහරවා ගැනීමට යෝගීන් යෝගිනීන් හා යෝගීන් පූජ්‍ය පක්ෂය කතා කිරීමෙන් හුදු භාවනා උදෙසා පැමිණි යෝගීන්ට බොහෝ බාධා වේ. ආර්ය නිහඬියාව බිඳින්නාට නිශ්ශබ්ද නිශ්ශබ්දතාවයේ අගයක් නැත්තාසේම ආර්ය නිහඬියාව අගය කරන යෝගීන්ට සුළු කතාබහ පවා අතිවිශාල බාධාවකි. සම්බන්ධීකරණ මහතා ඊතා මෛත්‍රියෙන් හරේ අවවාද කළද වෙනස් වී නැත. කණ්ඩායම් නායිකාවද කාමර නායිකාවද ගිරවුන් මෙන් කතා කරන නිසා මෙය කීමටද කෙනෙක් නැත. අඩු වාරයේ කාමර තුල හා විශේෂයෙන්ම සක්මන් මළුවේදී නිශ්ශබ්දතාවය සුරකීමට අවවාදයෙන් ඔබ්බට ගිය විනය පියවරක්ගෙන අප පැමිණි භාවනා අරමුණට ළඟා වීමට උපකාර වන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් කරුණාවෙන් හා බැගෑපත් කමින් ඉල්ලා සිටිමු. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඔව් අපිට මේ සැරේ යතින් ඉස්සරහට ගිහිලා තිනවා කතා කරන කෙනා නම්බරේ විතරක් ගිහිල්ලා රජීට කියන්නේ. එච්චරයි. දෙපාර ආපු ගමන් අපිට පුළුවන් රිට්‍රීට් එකේ එලවන්න. මේ සැරේ තමයි ලේබල් එකක් එල්ලුවේ නැත්නම් අපිට අඳුර ගන්න බෑනේ. ඒ නිසා කවුරු හරි කියනවා නම් කවුරු හරි දකින්නවා නම් මෙන්න මේ මේ කෙනයි කතා කරන්න කියලා ලේබල් එක නම්බර් එක බලා ගන්න ගිහිල්ලා කියන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කෙනාට කතා කරලා ඒ කියන්නේ පැත්තකට කරලා විවස්ථානුකූලව කටයුතු කරන්න. නමුත් මේ කටයුතු කරන්නේ මේ අනුන්ගේ නිසද්ද භාවය රැකීමට නම් ඒක අපි විවස්ථාන කර කිරීමක් වශයෙන් සලකනවා. දෙවෙනි එක බලන්න මේ ඇහිව නිසා ඇත්තටම තමන්ගේ සතිය කැඩෙනවද එහෙම නැත්නම් තමන්ගේ හිත ද්වේෂ වෙනවද තමන්ගේ හිත කැළඹෙනවද කියලා. ඒ කැළඹෙනවන්න ඒ කෙනාටත් ඒකේ අවශ්‍යයක් වෙලා තියෙනවා. නමුත් හිත කැළඹීම සහ ද්වේෂය කියන එක කතාවෙන් විතරක් නෙවෙයි වෙන්නේ. එහෙම කෙනාට කොහෙ ගියත් හිත කැළඹෙනවා. මේ ලියන කෙනා ගැන මම මේ කතා කරන්නේ. ඒ කෙනා දන්නවනම් ලෝකේ සද්ද තිබුණාට ඇහුම් කන් දුන්නොත් විතරයි කෙලෙස් ඇතිවෙන්නේ. හද්දවල කෙලෙස් නැහැ. ඒ නිසා අපිට ලොකු ස්වාමීන් වහන්සේ එක දවසක් මෙහි ඉනකොට ඔය මේ දැන් ඉන ස්වාමීන් ළමක් ගිහිල්ලා කියනවා නේ ස්වාමීන් මේ ගමේ පිටිත් දානවා. ඇතිස්සේ භාවනා කරන්න බෑ කියලා. එසේ ලොකු ස්වාමීන් හැරමිටි අරගෙන නැගිටලා කළේ ඒක තමයි නම. මං ගිහිල්ලා ඒ හාමුදුරණ කතා කරලා කියන සද්ද කරන්න එපයි කියලා මගට කියලා කිව්වලු හරි ඒක නම් නැතක දැන් ආහසයන්තරාවක් යනකොට આવොත් එහෙම දැන් හරි කෙලියක් වෙනවනේ මම දැන් මොකද කරන්නේ කියලා ඇහුවා දැන් මේ රිලව් කෑ ගහනවනේ මං කාටද කියලා කියන අනේ පිස්සු කිලින්නතු කියලා භාවනා කරන්නයි කිව්වා. ඒ මිනිස්සුන් අතර කරන එක ආර්ය නිසද්ද භාවය කාටවත් ගහන්න පාවිච්චි කරන්න එපා. බලන්න ආර්ය නිසද්දතාවයේ කඩලා තියෙදිත් මට නිහඬ වෙන්න පුළුවන් ද කියලා. නිහඬ බැරි නම් පිටේ වනේ තියෙන මීමට තමයි පඳුරට බය හිතෙන්නේ. පිටේ වනේ නැත්තම් බය වෙන්න දෙයක් නැහැ. නමුත් කරපු පොදුවේ කරන යෝජනාවට මම දෝත් නමස්කාර කරලා ස්තුති කරනවා. මොකද අපිත් හරි කැමැතියි. ඒ පිරිසිදුකම පෞද්ගලික මේ පෞද්ගලිකත්වයේ සහ නිසද්දතාවයේ රකින්න. නමුත් ඒක අපිට ලෝකෙන් බලාපොරොත්තු වෙන්න බෑ. Taman දැනගන්න තියෙන්නේ Taman වැඩක් කරනකොට Tamanගෙන් කොච්චර සද්ද නිකුත් වෙනවද කියලා අහුම්කම් දෙන්න. අහුම්කම් දෙන කෙනාට පමණක් නිසද්දතාවයේ ආනිසංසයක් වශයෙන් ලැබෙයි. Taman වැඩක් කරන හැම වෙලාවෙම සටපට සද්ද නම් ඒකට විපාකයක් වශයෙන් යانے යන තැන සද්දයි. නිසා silently, mindfully, slowly. ඔක්කොම දඟලද්දී එක්කෙනෙක් ලැහැත් වෙන බණ්ඩ හරියට නිස්සද්දෝ විවේකීව කටයුතු කරන්න අනික කටේ නිකම්ම නිස්සද්ද වෙනවා. ඒ නිසා මේකේ පැතිකඩ රාශියක් තියෙනවා. ආර්ය තුෂ්ණී භාවය හොඳයි. හැබැයි කාටවත් ගහන්න පාවිච්චි කරන්න එපා. ඒකෙම තමයි ද්වේෂය පයෙන්ද පාවිච්චි කරන්නත් එපා. මේ දෙකම මෝඩයි. ඒ නිසා බලන්න මෙච්චර ගෝස කරද්දි කවුරු කතා කරුවත් මට පුළුවන් නම් හිත හොලව ගන්න නැතුව ඉන්න ඒක තමයි දක්ෂකම. මම නැවතත් ස්තුති කරනවා මොකද මම පටන් ගන්න දවසේ කිව්වා මෙච්චර වෙලා මම මෙතෙන්ට වෙලා ඉන්නේ තියෙන සාකච්ඡාවක් අපි මෙතන ඉවර කරන්න. එක එක කරන ධර්ම සාකච්ඡා කරන්න දෙන්නේ. එහෙම කිසිම කෙනෙකුට මම අවස්ථාව දීලා නැහැ. මතක් කරලා කිව්වා Tamanට අවශ්‍යතාවයක් තියෙනවනම් කණ්ඩායම නායකයට හෝ නායිකාවට කියන්නේ එතකොට ඒක රජී මහත්තයට කියලා කරලා දෙයි. අදාළ නැති අයට කියන්න යන්නත් එපා. ඒ ටික මට නැවත මතක් කරතෑගේ නමුත් මං කියනවා mind your own business. තම තමන් නිස්සද්ද වෙනවා නම් එච්චරයි කරන්න තියෙන්නේ. මම රජී මහත්තයට මතක් කරන්නම්. මෙතන කණ්ඩායම් කටයුතු මම මතක් කරනවා මේ කරන එක නඩත් කරන සහයෝගයක් වශයෙන් හෙට වෙනකොට අඩු ගන්න දෙතුන් දෙනෙක්ගේ නම්බර ටික මට දෙන්න. මේ ඉල්ල මේ ඉල්ලීම කරපු එකනා වෙනුවෙන් මං කණ්ඩායම් කරන මතක් කරනවා කවුරු හරි වගේ ධර්ම සාකච්ඡා මුවාවෙන් හෝ සක්කම වෙලාවේ හෝ කසුකුසු වශයෙන් හෝ කතා කරනවා දැක්කොත් මං කෙලින්ම එකතරේ ක්‍රියාත්මක වෙන්නේ අපි අවස්ථා තුනක් දෙනවා. මේ නම්බර ටික ලියලා තියාගන්න. කියලා ගෙන්නගෙන අහනවා Taman ගැන මෙන්න මේ චෝදනාවක් තියෙනවා වගේ කියනවාද කියලා. වගේ කියන්නේ නැත්නම් අපිට ඇක්ෂන් ගන්න බෑ. එහෙම නැත්නම් ඉන්ක්වයර් කරනවා. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා මේ කණ්ඩායම් නායකයන් මම මේ විශේෂයෙන් මතක් කළා කියනවා. මේ ලියපු එක නඩත් මම කියනවා. කිරීම සඳහා තමයි මේ නම්බර් එල්ලලා තියෙන්නේ. ඒ නිසා කරුණාකර මීට පස්සේ වෙනවනම් මතක් කරන්න. ඒකල පොදුවේ මම කියනවා තමන්ට සද්ද තියෙද්දිත් භාවනා කරන්න පුළුවන් තමයි දක්ෂ නමුත් හොඳට මතකද සමහරුන්ට ඇත්තටම බාධායි. සද්ද ඇහෙන එක බාධා ඒ නිසා තමන් මෙතෙන්ට ඇවිල්ලා අනුන්ට භාවනාව කඩලා පව් කරගන්නත් එපා. පුළුවන් තරම් නිසද්ද වෙන්න. ඒක සඳහා අපි 63ක් රිට්‍රීට් කරලා මේ හදලා තියෙන විවස්ථාමාලාව. අපිට බලයේ තියෙනවා යම් කිසි කෙනෙක් ඒකෙන් දෙය අහන්න නැත්නම් අයින් කරන්න. මේකට දෙන්නේ අයින් කරලා තියෙනවා. රිට්‍රීට් එකේ ඉඳදී දෙන්නේ අයින් කරලා තියෙනවා. ඒක නොවේවා කියලා හිතුවා මට එතන එකෙක් හරි අයින් කරන්න ඕනේ නැත්නම් මේ වැඩේ කෙරෙන්නේ උද්දට රිදෙන්න අනින්න ඕනේ ටොකක්. බා එහෙම කතා කරන්නේ අලුතෙන්ම භාවනාවට ආපු අය නෙවෙයි. මේ හුරු වෙච්ච කට්ටිය. අයිතිවාසිකම් වලට. ඒකට එහෙම කෙනෙකුට කන රත් වෙන්න ගහපුවාම අලුත් කට්ටියත් බය වෙලා හිටිනවා. ඒකට පැකිලෙන්නේ නැහැ මම. මම හොඳටම බලනවා කොවිලාක හරි දැකලා මගේ අතින් හරි එකනේ පික් කරලා අහුලා ගන්නේ. සහයෝගයක් වශයෙන් මම කියන සන්දාන කට්ටියට කරුණා කරලා එක්කෙනෙක් දෙන්නේගේ නම් කරන්න මොකද තැවෙන කට්ටියක් ඉන්නවා මේ ලිකින් කියවෙන්නේ එකයි ඒ කෙනාට මම කියනවා පුළුවන් තරම් බලන්න තමන්ගේ හිත ඇවිස්සෙන්නේ සද්දට විතරමද මනුස්ස කටහඬට විතරමද එහෙම නැත්නම් ප්ලේන්ස් වල සද්දටත් කැඩෙනවද රිලව් කෑ ගහනවද කැඩෙනවද කියලා මම එකක් කියන්නම් ද්වේෂයේ තියෙන්නේ මනුස්ස කටහඬට විතරයි අකුණු ගැහුවට වැස්සට රිලෙවෙක් කෑ ගැහුවට කවදාකවත් ද්වේෂයක් නැහැ. ඒ තරම් අපි මානව ප්‍රේමී. අසල්ලාසියට ප්‍රේම කරනවා. හොඳයි අපි යනවා ඊගා ප්‍රශ්නෙට. ලිඛිත ප්‍රශ්න එපමණයි. ඔව් අපි අරගෙන තියෙනවා පැය එකමාරක්. ඔව්. එකමාරක් වමන කාලය අරගෙන තියෙනවා. ඉතින් මේ සාකච්ඡා කරපු දේ කොහොම හරි ඉදිරිපත් වෙලා තියෙන කරුණු ප්‍රායෝගිකයි. අද අද තියෙන ප්‍රශ්න වල මේ අනුන්ගේ ප්‍රශ්න ඇහිලි, දන්නේ නැති ප්‍රශ්න, එහෙම නැත්නම් මූල ධර්ම ප්‍රශ්න නෑ. ප්‍රශ්න හොඳයි. ඒක නිසා මේ පසුර පසර දාන්න උන්න එක ප්‍රශ්නයක්වත් ඔක්කොගේම අදාළ තොරතුරු තිබුණා. විශේෂයෙන්ම සක්මන් භාවනාව කාටත් වගේ ජනප්‍රිය වෙලා තියෙන බව දකින්න පේන තියෙනක බොහොම හොඳ ලකුණක්. නමුත් සතිವಾರේ સમાપ્ત කරන්න ඉස්සලා කාට හරි වෙන කියන්න කරන දෙයක් තියෙනවා නම් අපි ඒකට වෙලා ගන්නවා නැත්නම් අපි මෙතනදී සතිವಾರය સમાપ્ત කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මයික් එක ගන්නකො අවසය ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් නෙමෙයි සක්මන් මළුව ගැන මොන හරි තියෙනවා නම් ධම්මරන්සී ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ තියෙන එකක් අලුත් වැඩියා කරන්නද ඒ වගේ මොන හරි යෝග දෙයක්ද ඒකක් ගැන තමයි ස්වාමීන් වහන්සේ නෑ ඒක නම් රෙජිට කිව්වම කරලා දෙන්න මොකද්ද කෙරෙන්න ඕන කියන එක ස්පෙસિෆයි වෙනවා නම් කලහගේ අග තියෙනවා නම් කරතයි ධම්මර ත්‍යාමනා ස්තුති කරන්නේ ওই ඩිසයින් එකයි තුන් සැරයක් විතර කඩ කඩවක හැදුවේ ඒකෙදී අවසාන වශයෙන් හොඳ තැනකට අපි ඇවිල්ලා තියෙනවා වෙනස් කරන දෙයක් තියෙනවනම් මෙන්න මේමයි කියලා ඩිසයින් මේවා කරන්න ඉතින් රිජි තමයි කෝඩිනේට් කරන්නේ <coughs> මම හිනා රිජිත් එක්ක කතා කරනවා ඒක මේ කියන්නේ ධම්මරජාම අධිකාරියක් නෑ ධම්මරජාම ඒක මොනවද කියලා කියලා තරහ වෙන්නේ අපි කරන්නේ තව තියෙන එකක් අලුත් දෙයක් කරන එකක් නේ එහෙමයි ස්වාමීනි මොනවා එකක්ද ඔය කියන්නේ වැඩි ටිකක් මදි කියලා හිතුණා රයිට් මෙතන විල් ගිනාපුවා තියෙනවා. ඒ උඩ දාලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්පෙસિෆයි කරන්න ඕනේ නැත්නම් පොදුවේ දාන එකද කරන්න තියෙන්නේ. පොදුවේ දාන්න. නෝට් එකක් දාන්න රිජිඩ්. ඒකේ ඉච්චර ප්‍රශ්නයක්. ඒක ඕගොල්ලන්ට පුළුවන් වැලි බාල්දි බාල්දි කියන්නේ. ආ? ඕගොල්ලන්ට පුළුවන් වැලි බාල්දි බාල්දි කියන්නේ simple as that. <laughs> මම මම හදලා දෙන්නේ ප්ලාස්ටික් කෑන් ටිකක්. උඩට වැලියද්දි ඔක්කොම මේ මේ දාන ඉන්න කට්ටිය. ඒක simple. පුළුවන් පුළුවන් කට්ටිය උදව් කරන්න. එතකොට මම කියන්නම් වැලි ගෙනල්ලා තියෙනවා කාගේද මන් දන්නේ නැහැ. තියෙනවා දන්නෙත් නැහැ. තියෙනවා නම් ඒ වැලි ටිකක් අපි මේ වෙලාවේ ණයට ගන්න. ඒ කියන්නේ මෙතෙන්ද ගෙනත් දැමේ? ඒ කියන්නේ ගෙනාපු වැලි ටිකක් තියෙනවද? ඒ ටික අදිමු. ගෙනාපු ගෙනාවද කියලා අද්දන්න තියෙනේ නේද? ඇයි ඇයි ඇයි ගෙනත් දාන්නේ. තාම කවුරක්වත් වැලගෙන යන්න එපා අපි අම්මට කියලා මද්ද උන්. ඒකට ගිහලා කයිවාරු ගහන්න ඔට්ටු නෑ. කතා බතා මොකුත් නෑ. මම ප්ලාස්ටික් කෑන් ටිකක් කපලා තියන්නම්. එතන ප්ලාස්ටික් බකට්ස් ටිකක්. එතකොට වැලි උඩට යනකොට වැලි බල්දියක් අරගෙන යන එකයි තියෙන්නේ. එපා එපා. එතකොට කයිවාරු. තම වැලි බාල්දියක් ගත්තා උඩට ගිහිල්ලා දැම්මා. එච්චරයි ඒක ඒ නෑ ඒක ඉතින් අතු ගන්න කොටත් වෙනවා. නමුත් වැලි ටිකක් දාන එක හොඳයි. මොකද බැටරියක් charge කරනවා වගේ උන් කෙරෙන්න ඕනේ. වැලි ගෙනලා තියෙනවනම් අයිතිකාරයත් මෙතන ඉන්නවනම් ප්‍රශ්නයක් නෑ. එච්චරයි සමිනාස. අවසරයි ස්වාමින්වහන්සේ මම ප්‍රථම වතාවට තමයි මේ භාවනාවට සටහන සහභාගී වුණේ. මම සිල් ගන්න අවස්ථාවලදී අපට උපදෙස් ලැබිලා තියෙනවා ඒ වංශලේ ස්වාමීන් වහන්සේගෙන් බම්බයක් විතර දුර බලාගෙන සක්මන් කරන්න කියලා. එහෙමද එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ කකුල් දෙක දිහා බලාගෙනද සක්මන් කරන්න ඕනේ කියලා දැනගන්නයි මට කකුල් දෙක දිහා බලන්න ගියාට පස්සේ තමයි අර ඉස්සලා කියන කතාව වෙන්නේ බෙල්ල ක්‍රි දෙන්නේ. ඒක නිසා අත් දෙක බැඳී ගැනීමෙන් බෙල්ලේ අමාරුවක් වෙන්නේ නැහැ. බෙල්ලේ අමාරුවේ කකුල් දෙක බලන එක. එතකොට මගේ හැරිය යුතු අන්ත දෙක තමයි කකුල් දෙක බැලීම සහ කෙලීම ඉස්සරහ බැලීම. කල යුතු දේ තමයි බම්බයක් විතර ඉස්සරහින් බලන එක. ඒ කියන්නේ තමන්ගේ උස අඩි 6 නම් අඩි 6ක් ඉස්සරහ බලන්න. තමන් බම්බයක් විතර උසගෙන බම්බයක් ඉස්සරහ බලන්න. වරින් වර කකුල් දෙක බලන්න හිතෙනවා ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් දිගට බලාගෙන ගියොත් බෙල්ල රිදෙනවා. ඉස්සරහ බලන්න ගියොත් අවධානය පිට කඩලා යනවා. ඒසා මේ අඩ මේ මොකද ලස්සන වචනක් තියෙනවා යටහෙළු net ඇතුව වඩපිට බලන්නේ යටහෙළු net ඇතුව ගමන් කරන්න ඒ හාමුදුරු කියලා තියෙන එකමයි මම නැවතත් කියන්නේ. මයික් එක මයික් එක පාවිච්චි කරා. ගරු ස්වාමින් වහන්සේ මට මේ මේ භාවනා මුළුවේදී නෙමෙයි මීට ඉස්සෙල්ල වෙච්ච එකක් ගැනයි අහගන්නේ. එක අවස්ථාවක මේ ආනාපාන ආශ්වාස ප්‍රාශ්වාස කරනකොට ප්‍රාශ්වාසය මෙනෙහි කරද්දී ඒක ටික ටික අඩු වෙවි ගිහිල්ලා එක මොහොතක හත්තට වතාවකදී නතර ඒ ගැන නොපෙනී යනවත් එක්කම මම මොනවත්ම දන්න තැනකටපත් වුණා. මම හැමදාම වෙලාව බලලා ඔරලෝසුවෙන් වාඩි වෙනකොට මම එදා වාඩි වුණේ 5:25ට ඊට පස්සේ මම මේ ආපහු මම බලන වෙලාව 7:40යි. එතකොට ඒ වෙලාවේදී මම මට විනාඩියක් තරමවත් දැනුන්නේ නැහැ පැය දෙක. මේ හැබැයි මුලින්ම මට දැනෙනකොට මට දැනුනේ මගේ හුස්ම ටික මේ මහා ලොකු ගෝසාවක් මුළු හෝල් එකටම ඇහෙනවා වගේ සරස් බරස් ගාලා තමයි මට නිකන් ඉස්සෙල්ලාම අර පැය දෙකේ මට දැනුම ආවේ. ඊට පස්සේ මේ කවුරු හරි කතා කරන වචන දෙකක් තුනක් ඇහුණා ඊළඟට ඊළඟට මහපට ඇඟිලි දෙක විතරක් මුළු ඇඟම නැතුව තිබුණා. මට හැමතිස්සෙම හිතේ ප්‍රශ්න කරනවා ස්වාමීන් වහන්සේ මොකක්ද මේ සිද්ධිය කියන එක මොනවාද මොන දේ කියලා දැනගන්න ස්වාමීන් වහන්සේ. ඔය ශුන්‍යතාවයේ තේරෙන පටන් ගන්නවා. නමුත් අපේ හිත කවදාවත් දැකලා නැහැ මේක. දකින්න ආසත් නැහැ. ඒකට ද්වේෂ කරනවා. ඉතින් අපි ඒක ප්‍රශ්න කරනවා. ඒ වෙලාවේදී කවදාකවත් මානසික අසහනයක් නැහැ නේ. නැහැ. කෙලස් නැහැ නේ. ප්‍රතිපදාවෙන් ගිහිල්ලා තියෙන්නේ. නමුත් මේක සැක කරන එක තමයි අපේ හිතේ ඇති. කෙලෙස් සහිත හිත හැම වෙලාවෙම නිවන සැක කරනවා. කෙලෙස් සහිත හිත හැම වෙලාවෙම ඝර්ෂණයක් නැති වෙන සැක කරනවා. කෙලෙස් සහිත හිත හැම වෙලාවෙම මේ මධ්‍යස්ත සාමදානේ සාමකාමී සුඛය සැක කරනවා. ඉතින් අපිට එකයි කරන්න තියෙන්නේ මේක නැවත නැවත පේන්න අරින්න. දෙක තුන් සැරේ හතයි අපිට ඕනලාට එන්නේ නැහැ. නමුත් එන තාලේ ජීවන රටාව ගත කරලා පෙන්වන්න පටන් අරපේනවා. අපේ ඇත්ත gedara තමයි ඔතන. ඔය කෙලෙස් නොදැනෙන තැන තමයි අපේ ඇත්ත gedara. මේ දැන් තියෙන්නේ කෙලෙස් සහිත තැනක. අපි ඒ තරම්ම gedarin ඈත් වෙච්ච නිසා gedara නැවත යනකොට නික්ලේශී තැනට යනකොට අපිට නూరు නූපෘතු ගතියක් පේනවා. නමුත් අපි ප්‍රතිපදාවකින් යන්නේ. එතන කෙලෙස් අඩුයි. ඒක නිසා සරුවචන සඳහන් කර තියෙනවා මේක නూరు ගතියක් තේරෙන උපෘතු ගතියක් සමාදම් වෙන්නේ බහින්නේ නැහැ. මේක විමුක්තියක් වශයෙන් බාර නමුත් ආපහු ආනපාන එනකොට තේරෙනවානේ මේිට ඉස්සලා තිබුණ එකේ සංඥාවක්වත් නැහැ කියලා අඩු ගන්න. රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංස්කාර නැහැ, විඥාන නැහැ. ඉතින් නමුත් ඒක සැක කරන එක ඒකටයි කෙලස් කියන්නේ. පිරිසුදුකම දුන්නාට බාර ගන්න කැමති නැහැ. ස්වාමීන් වහන්සේ ඊට පස්සේ ගෙදරේ භාවනා කරනකොට වරින් වරටම පැය කාලකට විතර වගේ මම දන්නේ නැහැ කොයි වෙලාවටද ඒක පටන් ගන්න කියලා මම දන්නේ ආය ආනාපානෙට වැටෙනකොට තමයි මම දන්නේ මම මේ මුකුත් දන්නේ නැති තැනක ඉඳලා එතනට ආවේ කියලා. ඒක වරින් වර උනා හැබැයි මෑතකද ස්වාමීන් වහන්සේ ඒක උනේ නැහැ. නෑ වෙන්නේ නැති එක නෙවෙයි වෙන්නේ ඒකට හුරු වෙනවා හිත. ඉස්ලාම් එක මහා ලොකු සරුංගලේ නූල කඩලා ගියා වගේ ඉඳපු ගමන් බිත්තර මල්ල පොඩි වෙලා ගියා වගේ දැනෙනවා. නමුත් පහුවෙනකොට තේරෙනවා මේක ඔය තරම්ම අර හිත කෙලෙසයි හිතේ ප්‍රතික්ෂේප කරාට මේක පිරිසිදු තනක් මේක නික්ලේශී තනක් ඊට පස්සේ හුරු වුණාට පස්සේ ඒකට තියෙන සබකෝල ගතිය නැති වෙනවා අපි මේ මුළු ජීවන රටාවම ගත කරන්නේ ඒනේ ඒකට හුරු කරගන්න තමයි අඳුන්ලා දීලා ඒකට ගැළපෙන ක්‍රමයකට ඉඳලා පුළුවන් තරම් බලනවා හිත පුළුවන් තරම් විස්්‍රාම වෙන්න උද්දේකලා වෙන්න විවේක වෙන්න සාමකාමී වෙන්න ඕකට හුදේකලාව කියලා කියනවා. ඕනනම් ශූන්‍යතාවය කියලා කියන්න පුළුවන්. හිස්. අපි දකින්නේ ඒක මේ නාස්තියක් විනාශයක් වෙනමු ਸਰවචනස් දකින්නේ ඊටාම උත්තරම දෙයක් විදියට. ඒ නිසා නැවත නැවත එතෙන්ට යන්න උත්සාහ කරන එකයි කරන්න ඕනේ. හොඳයි අපි මෙතනින් අපේ ධර්ම සාකච්ඡාව නැත්නම් කමඨාන් සුද්ධ කිරීම නැත කරනවා. සියලු දිනාටම තෙරුවන් සරණයි.